හමු නොවුනට අන්තිමට හමු වෙන දවසේ අපි කතා කළේ භාවනාව සම්බන්ධව අවසාන මාතෘකාව වෙලා තිබුණේ අපේ දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්. ඉතින් ඒකට අදාළව භාවනාව සම්බන්ධව තියෙන කොටස අපි ටිකක් කතා කරා. ඒ කතා කරපු කාරණා එක්ක සහ දැනට භාවනාව කරගෙන යනකොට යම් කතා කළ යුතු දේවල් තියෙනවා නම් අපිට පුළුවන් ටික වෙලාවක් අරගෙන ඒ දේවල් කතා කරලා ඊට පස්සේ අද මම බලාපොරොත්තු වෙනවා සූත්‍රයක් ටික වෙලාවක් කතා කරගන්න ධර්මකාරණා කීපයක් එකකින් මතු කරගන්න. ඒකට යන්න කලින් අපි පහුගිය සතියේ සාකච්ඡා කරපු දේවල් එක්ක යම් කතා කළ යුතු යමක් තියෙනවා නම් ඒ දේවල් කතා කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. තෙරුවස්සන්න ස්වාමීන් වහන්සේ මතක් වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ ඇසිය යුතුයි කියලා මේ අවස්ථාවේ අපි ඉස්සරහට සාකච්ඡාව කරගෙන යමු අපිට එහෙම ප්‍රශ්නයක් ආවොත් උපවාසයේ අවසර අරගෙන අපිට පුළුවන් ඒ ප්‍රශ්නේ මත කරන්න තෙරුවස්සන්න සූත්‍රයක් තමයි කතා කරන්න ටිකක් බලාපොරොත්තු වෙන්නේ ඒකේ කතා බහේදී මම මේ කාරණා ටික කියාගෙන යන අතරතුර ප්‍රශ්න අහන්න එපා නවත්තන තැනදී මම කියන්නම් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න කියන තැන ඒ විදිහටම නැත්නම් අතර මගදී නවත්තලා ප්‍රශ්න අහන්න එපා. එතකොට ඒකේ කරුණු ටිකට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් අහලත් ඇති මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්මයක් තමයි සාකච්ඡා කරන්න හිතුවේ. මේක නම සල්ලේක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත්නවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ හමුවෙන් එක හැන්දෑවක චුන්ද හාමුදුරුවෝ වඩිනවා ඒ වෙලාවේ චුන්ද හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරපු දහම් කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ දෙක් පැහැදිලි කරපු දහම් කාරණාවක් තමයි සල්ලේක සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒක තමයි අද දවසේ කතා කරමු කියලා අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම මතක් කරනවා චුන්දහාමුදුරන්ට මේ ලෝකයේ මේ විවිධාකාරයේ දෘෂ්ටි තියෙනවා. විවිධාකාර දෘෂ්ටි හදාගෙන තියෙනවා. ඒ දෘෂ්ටි ආත්ම දෘෂ්ටි විදියට තමයි අරගෙන ආත්මවාද විදියට තමයි ලෝකේ හැමතිස්සෙම අරගන්නේ. එහෙම ලෝකයේ ආත්ම දෘෂ්ටිය ගන්නකොට ඒවා මිත්‍යා දෘෂ්ටි කියන ගණයට යනවා. ඊට පස්සේ චන්දහාමුදුරුව අහනවා ස්වාමීනි මේ විදර්ශනා මිශ්‍රිත ප්‍රථම නැත්නම් භාවනා මානසිකාර්ය කරන කෙනාට මේ දෘෂ්ටි වලින් මොන දෘෂ්ටිද මුලින් දුර වෙන්නේ කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මතක් කරන කාරණාවක් එක්ක තමයි මේ දේශනාව ටිකක් පෙළ ගැහෙන්නේ. මේ විදිහට මේ ආත්ම වාදයෙන් ගත්තු ලෝකයේ තියෙන විවිධ දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි යමක් උපදිනවා නම් මිත්‍යා දෘෂ්ටි වශයෙන් ඒ හැම දෙයක්ම උපදින්නේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන හැම දෘෂ්ටියකම අභ්‍යන්තරයේ තියෙන උපාදානස්කන්ධය. එතකොට යම් දෘෂ්ටියක් උපදිනවද යම් දෘෂ්ටියක් බැසගෙන ඉන්නවද යම් දෘෂ්ටියක් හැසිරෙනවද යම් දෘෂ්ටියක අපි එල්බ සිටිනවද ඒ හැම දෘෂ්ටියක්ම සංග්‍රහ වෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ඉතින් යම් කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය මම නෙමෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙමෙයි කියන මෙනෙහි කිරීමෙන් නුවණින් දැකලා ඒ උපාදානස්කන්ධ පරාමර්ශණය නොකරනකොට උපාදානස්කන්ධ තමන්ගේ කියලා නොගන්නකොට අර මිත්‍යා දෘෂ්ටික ස්වභාවය පහ වෙලා සම්මාදිට්ඨි ස්වභාවයට එනවා. එහෙම මෙනෙහි කිරීමෙන් එහෙම දැකීමෙන් තමයි විදර්ශනා වශයෙන් වඩලා අපිට මේ දෘෂ්ටි බැහැර කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ බොහොම පැහැදිලි ලස්සන දේශනාවක් උන්වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ මහානතෙම බාන භාවනා කරන කෙනා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිතව හටගත්තු ප්‍රීතියෙන් යුතුව පළවෙනි ධානයට ඇවිල්ලා වාසය කරනවා. එහෙම කාරණයක් තියෙනවා නම් එහෙම එකක් विद्यमान වෙනවා නම් එහෙම ඒ ධානයට ඇවිල්ලා වාසය කරන කෙනාට අධික මාන්නයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මම කෙලෙස් වලින් නිදහස් වෙලා වාසය කරන අය කියලා. ධානයකට ඇවිල්ලා වාසය කරන කෙනාට හිතෙන්න පුළුවන් සල්ලේකයෙන් යුතුව කෙලෙස් සංසිඳීමෙන් යුතුව වාසය කරනවා කියන මාන්නයක් අධික මාන්නයක් ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්දහම්දුරන්ට චුන්ද මේ ධානයෝ ආර්ය විනේ සල්ලේකයෝ කියලා කියන්නේ නැහැ. ධාන කියන ඒවා ආර්ය විනේදී මේ ශාසන මාර්ගයේදී කෙලෙස් සංසිඳුණු ඒවා කියලා කියන්නේ නැහැ. ඒවට කියන්නේ ආර්ය ශාසනයේ මේ ජීවිතය තුළම සුඛ විහරණයෙන් වාසය කරන ඒවය කියලා. මේ ජීවිතය තුළම සැපෙන් වාසය කිරීම කියන නමින් තමයි ධ්‍යාන හඳුන්වන්නේ. ඉතින් යම් කෙනෙක් දෙවනි ධ්‍යානයට ඇවිල්ලා වාසය කරන ගමන් හිතෙන්න පුළුවන් සල්ලේඛය කරමින් ඉන්නවය කියලා. ඒ කියන්නේ කෙලෙස් බැහැර කරමින් ඉඳලා දැන් කෙලෙස් සංසිඳිලා මම ඉන්නවය කියලා හිතෙන්න පුළුවන් අධික මාන්නයක් ඇති වෙන්න පුළුවන් එහෙම කෙනාට. ඊළඟට තුන්වෙනි ධ්‍යානෙට ඇවිල්ලා ඉන්න එක්කෙනාටත් හිතෙන්න පුළුවන් මේ විදිහට මම දැන් කෙලෙස් සංසිඳිලා ඉන්නවා කියලා. හතරවෙනි ධ්‍යානයට ඇවිල්ලා ඉන්න කෙනාටත් කියන්න පුළුවන් හිතන්න පුළුවන් මම දැන් කෙලෙස් සංසිඳුවාගෙන ඉන්නවා කියලා. මොකද ඒ තියෙන ශාන්ත විහරණ නිසා සුඛ විහරණය නිසා. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි සිව්වෙනි කියන ධ්‍යාන සල්ලේක සංසිඳුණු කෙලෙස් ඇති ඒවා විදියට සාසනය හඳුන්වන්නේ නැහැ. ඒවට කියන්නේ ditta ධම්ම සුඛ විහරණ කියලා. ඒ කියන්නේ මේ ජීවිතේම මේ අත්භවයේදීම සැපෙන් ඉන්නවා කියන එක තමයි ඒකට තියෙන නම. ඊළඟට තව කෙනෙක් පුළුවන් රූපාවචර සංඥාවල් ඉක්මවලා අරූපාවචර සමාපatti වලට සමවදින්න ආකාසානං ඡායතනෙට විඥානං ඡායතනෙට ආකින්චඤ්ඤායතනෙට නේව සංඥා නාසඤ්ඤායතනෙට සමවදින්න පුළුවන්. සමවැදිලා ඉන්න ගමන් ඒ කෙනාට හිතෙන්න පුළුවන් මම දැන් කෙලෙස් නැතුව ඉන්නවා කියලා සංසිඳුණු මනසකින් ඉන්නකොට කෙලෙස් නැතුව ඉන්නවා කියලා හිතන කෙනාට ඇතිවෙන්නේ අධික මාන්නයක්ය. ඒ මාන්නය මේ ශාසනය ඇතුලේ හඳුන්වන්නේ නැත්නම් ඒ තන ඒ තියෙන සමාපatti වලට ඇවිල්ලා වාසය කරන ඒ ස්වභාවය තුළ තියෙන සාන්ත භාවය නිසාම මේ ශාසනයේ ඒ දේවල් හඳුන්වන්නේ ශාන්ත විහරණ කියලා. ඒවට කෙලෙස් සංසිඳීම කියලා කියන්නේ නැහැ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනවා මොකද මේ ධ්‍යාන හරහාත් සමාපatti හරහාත් කෙනෙක් ආත්ම දෘෂ්ටි හදන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් මේ ධ්‍යාන සමාපatti වලට සමවැදෙලා හිටියත් ඒ දේවල්ද සුඛ විහරණය, ශාන්ත විහරණය කියලා නම් හඳුන්වනවා මිසක කෙලෙස් නැති තැන් විදියට පෙන්වුවේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේව සංඥා නාසඤ්ඤායතන කියන සමාපත්තියට පැමුණුණු කෙනෙක් පවා රැවටිලා ඉන්න පුළුවනි. දැන් සම්පූර්ණ කෙලෙස් නැතිව ඉන්න අය කියලා. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ ආලාරකාලා මුද්දකරාම වැනි ගුරුවරු පවා අතහැරලා ගියේ. ඒගොල්ලෝ කිසියම් මට්ටමක රැවටීමක හිටියා. ඉතින් එතන ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැති නිසා තමයි අතහැරලා දාලා ගියේ. ඒ නිසා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මේ අවස්ථා මුල් කරගෙනද අපි තුල දෘෂ්ටිය හටගන්න පුළුවන්කම තියෙන නිසා. ඒකට උපාදාන වෙන්න තියෙන අවස්ථාව තියෙන නිසා. යම් කෙනෙක් සමත විදර්ශනා වශයෙන් වඩාගෙන යනකොට අපි විදර්ශනාවේදී කතා කරලා තියෙනවා සමතයෙන් පටන් ගන්න කරන විදර්ශනාවක් විදර්ශනාවෙන් පටන්ගෙන කරන සමතයක් ඒ වගේම සමත විදර්ශනා දෙක එකට සහ විදර්ශනාව විදර්ශනා කිරීම වශයෙන් කාරණා හතරක් කතා කරනවා. අන්නේ කාරණා මුල් කරගෙනත් මෙතන සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. මොකද ධානාදී සමාපatti වලට සමාපatti වලට සමවැදිලා ඉන්න කෙනෙකුට ඒ තුල බැස ගැනීම නිසා ඇතිවෙන මාන්නය කෙලෙස් අවුලට පැටලීම කියන කාරණාවලින් ලියා ගන්න විදර්ශනාම තමයි උපකාර කරන්නේ කියන තැන තමයි ධර්මයේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක තමයි මේ සල්ලේක සූත්‍රයේ තියෙන පළවෙනි ධර්ම කොටස. ඊට පස්සේ තව කොටස් හතරක් අපිට කතා කරන්න තියෙනවා. දැන් මේ කතා කරන කාරණා සම්බන්ධව යමක් තියෙනවා නම් ඔයත්තුන්ට සාකච්ඡාවට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම දැන් ධානවලට ගාන නිසා අතරමං වෙලා ඉන්න අය ඒකෙන් කොහොමද එළියට එන්නේ? වෙන වචන වලින් මම අහනනම් ප්‍රශ්නේ දැන් අපිට කියන්නේ ගුරුවරයෙක් නැතුව ගොඩක් භාවනා දුරට යන්න එපා කියලා සමහර වෙලාවට මම අහලා තියෙනවා. ඒ ඒ හින්දාද? මේ මාර්ගයේ මේ යම් ප්‍රමාණයක් යනකම් ගුරුවරයෙක්ගේ ගුරුහරුකම් ඕන කරනවා. දැන් පොඩි කාලේ අපි දනගාන්න නැගිටින්න පුළුවන් කාලෙඳන් අපි ඇවිදින කියනකොට අම්මලා තාත්තලාගේ හවුහරණ ඇතිව ඒගොල්ලන්ගේ උපකාරයෙන්නේ අපි ඇවිදින්න කියන්නේ. හරියට කකුල ගහලා පය ගහලා නැගිටලා තමන්ගේ ඇඟ සමබර කරගෙන ඇවිද ගන්න පුළුවන් වෙලාව එනකන් අපිට ඒගොල්ලන්ගේ පිහිට ඕන කරනවා. ඊට පස්සේ හැමතිස්සේ මේගොල්ලෝ අපේ පස්සෙන් එන්න ඕනේ. අන්න ඒ වගේ යම් වෙලාවක් තියෙනවා ඒ කාලේ එනකන් අපිට ගුරුවරයෙක් ඕන කරන මොකද අද අපේ බුද්ධිය වැඩෙන්නේ බොහොම අඩුවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු කාලේ ඉඳපු ඒ බොහෝ දෙනෙක් ගිහි පැවිදි අය කෙටියෙන් අහගත්තු ධර්මයකින් ඒ අය ඉක්මනින් මගඵල ලැබුවා. එතකොට එදා ඒ ලැබුණු උත්තර හරි ඩිරෙක්ට් ඇන්සර්ස් තිබ්බේ ඔක්කොටම. අද තියෙන්නේ එහෙ මෙහෙ වංගු ගහලා රස්තියාදු ගහලා එන එක එක තාලේ අදහස් නිසා සහ විවිධ දෙනාට තියෙන විවිධ අදහස්. ඒ නිසා මේ මාර්ගය වඩන කෙනෙකුට මූලිකව ගුරු ඇසුරක් අත්‍යවශ්‍ය කරනවා හරියට මඟ පෙන්වා ගන්න. එහෙම නැත්නම් පැටලෙනවා. දැන් ඔය ගොඩාක් බලභාවනා කරන උදවියට වෙච්ච ගැටලුවක් තමයි භාවනා කරන්න සංසාර දුකෙන් නිදහස් වෙන්න කියන අලි කුලප්පුවක් තියෙනවා. ධර්මය ඕනේ කියලා දැනගත්තු ගමන් හදිසි වෙලා කලබල වෙලා දඟලනවා. හතර අතේ දුවනවනේ ඊට පස්සේ. අර මොකක්වත් නැතුව ඉඳපු මිනිස්සුන්ට මෙහෙම පණිවිඩයක් හම්බුනහම ඒගොල්ලෝ හදිසියටපත් වෙලා නිකන් උන් හිටිතැන් අමතක වෙලා අමුතු කලබලයක් හදාගෙන දඟලන දැන් ඒ නිසානේ ඔය මටත් හම්බෙලා තියෙනවා මේ බණ භාවනා කරන්න උනන්දුව තියෙන එක බොහොම හොඳයි වීරිය කැමැත්ත ශ්‍රද්ධාව තියෙන එක හොඳයි කලබලයට කොරස් කටෙත් අත දාගන්න බෑ කියනවනේ. කොච්චර කොරස් කට ලොකුද? කලබල කරමඩ කට කොච්චර ලොකුද කියන ලොකු උනත් අත දාගන්න බෑ ඒ තරම් හදිසි. ඒ නිසා අද ගොඩක් අය මේ ඉන්ටර්නෙට් එක හරහා ප්‍රචාරය වෙන බොහෝමයක් බන වලින් පරිස්සම් වෙන්න ඕන මොකද අපේ තියෙන දුර්වලතාවය නිසා මේවට අහු වෙනවා. ඉතින් මේ කලබල වීම තුළ මේ වැඩේ කරන්න බැරි නිසා බොහොම පරිස්සමට හෙමින් සීරුවේ ගුරුවරයෙක් තෝරගෙන ඒ ඇසුරෙන් යන්න ඕන ගොඩක් අය මම්මුලා වෙනවා මොකද ටික දවසක් යනකොට ගුරු ඇසුරෙන් තමන් බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ කියලා දැනගත්තාම ඔන්න ඒක ඇතරලා තව කොහේ හරි යනවා. ටික දවසයි ඊට පස්සේ ආය යනවා. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක දෙයක් තියෙනවා මේ ශාසනය කියන්නේ වෙන කාගෙන්වත් ගන්න නුවණක් නෙමෙයි. ඒ නුවණ අපි විසින්ම ගන්න එකක්. ඒකට කියනවා අපරප්පච්චා සත්තු ශාසනය කියලා. ශාස්ත්‍රූ ශාසනය පිළිබඳව තමන් විසින් හදාගත්තු නුවණක් තියනවා කියන එකයි ඒකේ අදහස. එහෙම එන්න අපිට නොවිසුරුණු පැටලුනේ නැති එක එක්කෙනාගේ මලපුඩු වලට අහු වෙන්නේ නැති නුවණක් තියෙන්න ඕන. එහෙම වෙන්න නම් අපි ඇසුරු කරන ගුරුවරයා කෙරෙහි ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් දෙකෙන්ම කටයුතු කරන්න ඕන. ගුරුවරයා සියල්ල දන්නවයි කියන තැන ඉඳගෙන අපි පටන් ගත්තොත් එහෙම අපි අමාරුවේ වැටෙනවා. ගුරුවරයා දන්න දේ තමයි කියලා දෙන්නේ. ඒක කියනකොට අපිට තියෙන්න ඕනේ නුවණ මෙයා මේ කියන දේ කියන්නේ කිසියම් ප්‍රමාණයක අත්දැකීම් සීමාවක දැනීම් සහිතවද කරුණු දැනගෙනද එහෙම නැත්නම් නිකන් ඔහෙ මොනවා හරි කියනවද කියන එක සම්බන්ධව යටහා ගන්න අපිට දැනීමක් තියෙන්න ඕන. එහෙම වුණොත් අපිට හරි පහසුයි. එහෙම නැත්නම් අපි අමාරුවේ වැටෙනවා. මගේ පිළිගැනීම යම් කාලයක් යනකම් අර නැගිටින්න දරුවෙකුට අත දෙන්න වගේ නැගිට ගන්නකම් අපිට ගුරු ඇසුරක අත්‍යවශ්‍යතාවය තියෙනවා. එයද අත්දැකීම් තියෙන ධර්මය පිළිබඳව වැටහීමක් තියෙන කෙනෙක් වේ යුතුයි ගිහි වුණත් පැවිදි වුණත් ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම නොපැටලී යන්න නම් අපිට කිසියම් ගුරු ඇසුරක් ඕන කරනවා. ඒක තමයි අදහස ධානවලදී මම්මුලා වෙනවා වගේ කියන තැනකට එන්න හේතු වෙන්නේ ඒ වගේ අවස්ථාවල් මොකද මේ ධාන ලැබීම කියන එකට ගොඩාක් දෙනෙක් හරියට දඟලනවා. ධ්‍යාන ලැබෙනවා කියන එක මට පැහැදිලි වෙච්ච මට තේරිච්ච කාරණය තමයි දැහැන ධ්‍යානය කියන්නේ මේ සමාධිමත් මනසේ අතිශය තීව්‍ර තියුණු අවස්ථාවක් හරහා අපිට සකස් වෙන්න තියෙන එකක් මිසක අපිට ඉබේ ගෙනල්ලා තියාගන්න පුළුවන් එකක් නෙවෙයි කියන එකයි මගේ වැටහීම. ඒ නිසායි යම් ප්‍රමාණයක් මේ දේවල් වඩලා පුරුදු ගුරු ඇසුරක් අපි හැමෝටම තියෙන්න ඕනි. අපි ගිහි පැවිදි කාටත් ඒ බඳු ගුරු ඇසුරකින් තමයි යන්න වෙන්නේ. මොකද සූත්‍රවල සඳහන් වෙන්නේ ওই කාරණා බොහොම මේ කෙටියෙන් බ්‍රීෆ්ලි කියන්නේ. ඉතින් ඒ නිසා අපිට ගුරු ඇසුරක අවශ්‍යතාවය තියෙනවා කියන එක තමයි මගේ පිළිගැනීම. අවසරයි ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් පුළුවන් නම් ධාන ටික පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් දෙක එකකින් එකකට වෙන් කරලා අනිත් එක තමයි බුදුහාමුදුරුව එක මොහොතක කවුද මට හරියට නම් මතක නෑ හැබැයි කවුරු හරි බැලන්ස් කරන වෙලාවක නම් කියලා තිබ්බා මැදත් අතාරින්න කියලා ඉවර වෙලා ඒක මේ පෙර පසුව හැර දමව මැදද අතහැර දමව භවයේ තරටම යව හැම තැනින් විමුක්සිත ඇතිව යලි උපතකට දිරුමකටපත් නොවේවා කියන එකයි. ඒ යාදීපකේ මැද අතහැරීම කියන්නේ ධාන වලින් ලැබිච්ච සමාධියත් අතහැරලා ඉවර වෙලා එතනින් එහාට නිවීම පතන එක නිවීම සොයන එකද කියලා පොඩක් විස්තර කරන්න පුළුවන් සාරවත් සර්ණයි අතහැරීම ගැන කතා කරනකොට ධ්‍යානද අතහැරිය යුත්තක් කියන එක බුදුරජාණන් වහන්සේ නැවත නැවත නැවත නැවත කියලා තියෙනවා. මොකද දැන් මේකෙත් මේ පැහැදිලි වෙනවා. මේ සමාපatti සුවයට ඇවිල්ලා ඉන්න ඕනම කෙනෙකුට නිදහස් කියලා මනසක් ඇති වෙන්න පුළුවන්. ඒද අතහැරිය යුත්තක් කියන එක බුදුරජාණන් වහන්සේ මේක සල්ලේඛයක් නෙවෙයි කියන තැනින් විස්තර කරනවා. එතකොට තණ්හාව සිබ්බණී කියලා මේ සසර හදන කෙනා තණ්හාවයි කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට සසර මහන කෙනා දැන් සංසාරේ මහන තණ්හාව ධාන මුල් කරගෙනත් උපදින්න පුළුවන්. පංචකාමයේ මුල් කරගෙනත් උපදින්න පුළුවන්. ඒ නිසා ඒ එක තැනකටවත් බැඳෙන්න එපා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. ඒ නිසා තමයි මැද හිටින්න එපා කියලා දේශනා කරන්නේ අතහරින්න කියලා කියන්නේ. ඉතින් ඒක විවිධ පැති වලින් ගන්න පුළුවන් අපිට. මේ ඇහැ කන නහය ගත්තොත් ඇහත් රූපයත් චක්කු විඥානයත් සම්බන්ධ වෙනකොට චක්කු සම්පස්සේ ඇති වෙනවා. මේ සම්පස්සේ තමයි ඊට පස්සේ ගැට ගන්න තැන සිබ්බනී බවටපත් වෙන්නේ. එතකොට ස්පර්ශය අතහැරීමෙන් ස්පර්ශ නොවුනොත් වේදනා සංඥා වලට යන්නේ නැති බවටපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ මැදාත හරින්න ඕනි කරන කාරණා සම්බන්ධව දේශනා කළා තියෙනවා. විශේෂයෙන් ඔය මජ්ජේ කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රය අපිට පරීක්ෂා ගන්න පුළුවන් නම් ඒකේ පැහැදිලි වෙනවා මොකද්ද මැද අතහරින්නේ කොහොමද කියන එක සම්බන්ධව. ධ්‍යාන හතර සම්බන්ධව තියෙන මේ pāli ප්‍රකාශ ඔයත් වහන ඇති. විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති පළවෙනි ධ්‍යානයේ කතා කරන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිත කාමයෙන් වෙන් වෙනවා කියන්නේ පංචකාම අරමුණු වලින් ඉවත් වෙන එකත් කාම සංඥා අරමුණු කරන්නේ නැතුව ඉන්න එකත්. එතකොට ඒ අවස්ථාවේදී නීවරණ හැදෙන්නේ නැති නිසා අකුසල් හැදෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්දි කියනවා විවිච්ඡේ අකුසලයේ කියලා අකුසලයන්ගෙන් පවා නිදහස් වෙනවා. මොකද ඉන්ද්‍රිය හය පරිහරණය කරනකොට අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන වෙලාවේ හැම වෙලාවකම අකුසල් සිත් තමයි උපදින්නේ. ඒ අකුසල් සිත් නිසා අපිට වෙන්නේ නීවරණ හැදෙනවා. ඉන්ද්‍රිය පහ වහලා අකුසල් හැදෙන එක නවත්තපු ගමන් නීවරණ හැදෙන එකත් නවතිනවා. එහෙම හදපු කෙනෙක් අරමුණක් ගන්නවා විතක්ක ਵਿਚාර කිවි අරමුණක්නේ භාවනා අරමුණක් ගන්නවා. ඒ අරමුණ ආනාපාන සතිය වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්. ඒ විදිහේ භාවනා අරමුණකින් අරමුණ තුල හිත හැසිරවීම තමයි විතක්ක ਵਿਚාර කියලා අදහස් කරන්නේ. එතකොට විතක්ක කියලා කියන්නේ අරමුණ විචාර කිව්වේ අරමුණ තුළ හැසිරීම. ඒ කියන්නේ අරමුණ තුළ සිත පැවැත්වීම. ආනාපාන සතිය නම් හුස්මත් එක්ක එකඟ වෙලා ඉඳීම තමයි විචාරය වෙන්නේ එතන. එහෙම ඉන්න කෙනාට මනසය උපදිනවා විවේක මනසක් උපදිනවා. ආනාපාන සතිය ආදී භාවනා අරමුණු එක්ක හිත තැම්පත් කරන කෙනාට මනස විවේකයට යනවා. ඒ නිසා කියන විවේකජම් පීතිසුඛං විවේකය නිසා ඊට පස්සේ ප්‍රීතියක් සෝයක් උපදිනවා. එය පළවෙනි ධ්‍යානයයි කියලා දේශනා කරනවා. මෙතෙන්දී ඒ උපදින ප්‍රීතිය සුවය අපි ගොඩක් වෙලාවට චූටි වෙලාවක තත්පර ගානක විනාඩි ගානකට ඇති වෙන සංහිඳියාවකට තමයි කලබල වෙලා මෙහෙම වුණා කියලා කියන්නේ. ඒ බඳු ස්වභාවය දිගින් දිගට පුහුණු කරමින් බහුලවව පුහුණු කරමින් ඇති කරගන්න වශීභාවයත් එක්ක තමයි එතනේ ධ්‍යාන කියන මට්ටමකට සාකච්ඡා කරලා තියෙන්නේ. දෙවැනි එකේදී වෙන්නේ විතක්ක ਵਿਚාර නැතිව භාවනා අරමුණ ඇතහැරිලා නමුත් ඒ ඇතුලේ ඇතිවෙච්ච අර භාවනා අරමුණ නිසා ඇතිවෙච්ච විවේකයෙන් හදාගත්තු ප්‍රීතිසුවය තුල තව තවත් රැඳෙනකොට මොකද ඇතුළත ප්‍රසාදයෙන් ප්‍රසාදසිතින් වාසය කරනකොට ප්‍රීතිසුවයෙන් වාසය කරනකොට ඒකට එකඟ වීම නිසා විතක්ක ਵਿਚාර නැතිව උපදින ප්‍රීතියක් සුවයක් ඒ තුළ තව තව ප්‍රීතිය සුවය තීව්‍ර වෙමින් යනවා එහෙම යනකොට ඒකට කියනවා දෙවෙනි ධ්‍යානය කියලා. තුන්වෙනි ධ්‍යානයට එනකොට එතන ප්‍රීතිය නැහැ. ඊළඟට උපේක්ෂාවෙන් වාසය කරන්නේ සිහියෙන්මයි ඉන්නේ. සපසහගත කය විඳිමින් වාසය කරනවා. ආර්යයන් වහන්සේලාගේ වාසය උපේක්ෂා මනසින්මයි ගත වෙන්නේ. අන්න ඒ උපේක්ෂා මනස ඇති කරගනිමින් උපේක්ෂා මනසෙන් වාසය කිරීම තුන්වෙනි ධානයේ ස්වභාවය බව තමයි දේශනා කරන්නේ. එතකොට අර ප්‍රීතිසහගත ස්වභාවයෙන් නිදහස් වෙමින් උපේක්ඛාසහගත ස්වභාවයත් සිහියත් සුඛසහගත ස්වභාවයත් නිසාම නැවත නැවත මේ උපේක්ෂාසහගත ස්වභාවය වැඩි වෙන බව සාකච්ඡා කරනවා. හතරවෙනි ධ්‍යානයට එනකොට සුඛස්සච පහන දුක්ඛස්සච පහන පුබ්බේව සෝමනස දෝමනසන අත්තංගම දුක්ඛං අසුඛං උපේක්ඛාසති පාරිසුද්ධින් චතුත්ථ ඥානං කියලා දේශනා කරනවා. ලැබෙන සුවසහගත ස්වභාවයත් දුක්සහගත ස්වභාවයත් ඒ කායිකවත් මානසිකවත් වෙන යම් දුක් දුම්නසක් තියෙනවා නම් එතන සොම්නස් සොම්නස් සොම්නස් දුම්නස් ස්වභාවයක් තිබේ නම් ඒ සියල්ලගෙන්ම නිදහස් වුණු උපේක්ෂාවෙන් යුක්ත ඇලීම් නැති ගැටීම් නැති ස්වභාවයෙන් මානසික ස්වභාවයේද පැහැදිලිව උපේක්ෂාවෙන් මධ්‍යස්ථ භාවයෙන් වාසය කිරීම වශයෙන් හතරවෙනි ධ්‍යානය සාකච්ඡා කරනවා. එතකොට එතනින් එහාට තියෙන සමාපatti හතර සමාපatti වලට පිවිසෙන්න රූපාවචර සම්බන්ධතාවය අතහැරෙන්න වෙනවා. රූප සංඥාව නැත්තම් මේ හතරවෙනි ධානයට එනකන් එන්න පුළුවන්කම තියෙන්නේ ඒකට ඇත්තටම කියන්නේ පටික සම්පස්සේ කියලා. ඒ කියන්නේ මේ කය බද්ධ කරගෙන මූලිකව හදාගත්තු ස්වභාවයත් එක්ක ඉන්න නිසා තමයි පටික සම්පස්ස කියලා කියන්නේ. ඊට පස්සේ එතනින් ඒ මනස කයෙන් නිදහස් කරමින් තමයි අරූපාවචර සමාපatti වලට යෑම ධර්මයේ සාකච්ඡා කරන්නේ ඒක පැහැදිලි වෙන තැන තියෙනවා. එතකොට කියන්නේ සබ්බසෝ රූප සංඥානං අසමතික්කම පටික සංඥානං අත්ංගම. එතකොට සියලුම රූප සංඥාව අතහැරෙනවා. රූප සංඥාව අතහැරිලා ඊට පස්සේ පටික සංඥාවද නැති වෙලා පටික සංඥාව කියන්නේ මේ ශරීර බද්ධව තියෙන ඒ සම්බන්ධතා අතහැරිලා සියලුම සංඥාවල් මෙනෙහි නොකරමින් අනන්ත වූ ආකාශයයි මෙනෙහි කරමින් අනන්ත වූ ආකාශ නැත්නම් ආකාසානං ඡායතනෙට සමවදිනවා. එයද පුහුණු කරනවා. ඊට පස්සේ විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤාන ආසඤ්ඤායතන කියන අවස්ථා හතරට ඊට පස්සේ සමාපatti වශයෙන් සමවැදීම තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට රූපාවචර ධ්‍යාන කියලා කිව්වේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සිව්වෙනි ධ්‍යානවලට අන්තිම හතරට කියන්නේ අරූපාවචර සමාපatti කියලා. එතකොට සමාපatti හතර ධ්‍යාන වලින් වෙන් වෙච්ච අවස්ථාවක් විදිහට තමයි අෂ්ට සමාපatti කියලා තමයි ඔය හතර අටට ඊට පස්සේ ඔක්කොම එකතු කරලා පැහැදිලි කරන්නේ. ඉතින් ඒක තමයි මේ වචනවල සහ ඒ වගේ තියෙන අර්ථය මේ විදිහට පැහැදිලි වෙන්නේ. අතරොන් සල්ලා ස්වාමීන් වහන්සේ එතෙන්දී අතරම මට ප්‍රතිමා ප්‍රශ්නේ උතන රූපාවචර ධානවලට මේ සමාපatti හැටියට එතන මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ මේ පාවිච්චි කරනවා ඇත්තේ එතන තියෙන අධික සුඛය නිසා එතන ගිහිලා ඇලලා වගේ ඉන්න පුළුවන් වගේ නිසා කියන එකක්ද එහෙම නැත්නම් එතන උපේක්ඛාවනේ වැඩපුර තියෙන්නේ ඒක නිසා ඒ උපේක්ඛාවෙන් ඉන්නකොට ධානයෙන් හරි එකකින් වැටෙන්නේ නැති ප්‍රශ්න තියෙන ගතිය නිසා ඒක සමාපත්තියක් වෙනවද මොකද දැන් 1 2 3 වගේ දැන් තුනත් ඔබ වහන්සේ කිව්වා තුනේ ධානයත් උපේක්ඛාව තියෙනවා කියලා එතකොට නම් එක දෙක තුන හතර ඒ ටිකට සමාපatti කියන වචනේ පාවිච්චි කරලා තිබ්බේ නෑ මම හිතන්නේ මේ සූත්‍රයේ. ඒකට නමුත් සමාපත්තියක් හැටියටත් ඒ රූපාවචර ධාන වඩන්න පුළුවන් කමක් තියෙනවද? ඒ කියන්නේ එතන එතන උපේක්ඛාව නැති වුණත් ඒ ප්‍රීතියකට ඇවිල්ලා හරියම නැත්තම් ප්‍රීතියයි සුඛයයි ඒකේ දිහා උපේක්ඛාවෙන් බලලා මේ හිම ඒක වශී කරගන්නවා වගේ කළා ඒක නිකන් සමාපatti මට්ටමකට පවත් කරගන්න පුළුවන්ද එහෙම කියාවක් තියනවාද ඒ වගේම ඇයි අර නම් දෙක දෙකක් හැටියට පාවිච්චි කරේ එතන මේ අරක උපේක්ෂාව නිසා එතන වැඩි මේ ආකර්ෂණයක් තියනවාද ගොඩක් සමාපත්තියක් හැටියට පවත්ගෙන යන එක තමයි ප්‍රශ්න කරලා තේරුම් ගන්න ඒ ඔක්කොටම සමාපatti කියන නම පාවිච්චි වෙනවා ශාන්ත විහරණ කියන අදහසින් දැන් ධ්‍යාන හතර කිව්වේ ditta ධම්ම සුඛය හරන මේ ජීවිතේදීම සැපසේ වාසය කරනවා කියන එක එකෙදි සැපසේ වාසය කරනවා කිව්වහම මට තේරිච්ච දේ තමයි මේ හිතත් කයත් මුල් කරගෙන ක්‍රියාත්මක වෙනකොට අපේ සම්බන්ධතාවය මේ පැත්තට තියෙන්නේ. ඒ නිසා මේ දැන දැනම නැත්තම් කයෙන් සහ මනසෙන් දෙකෙන්ම සැප විඳින්මින් යන ස්වභාවයක් කියන අදහස. ඊට පස්සේ මේ සියලුම සංඥාවන්ගෙන් නිදහස් වෙච්ච මනසක් තියෙන නිසා ශාන්ත විහරණ කියන ස්වභාවය එනවා කියන එකයි මගේ තියෙන දැනීම. ඒ ඔක්කොටම එකවර අෂ්ට සමාපatti කියන තැනට විස්තර වෙන්නේ මට පැහැදිලි වෙන විදිහට මේ දැන් අතනින් නිදහස් වෙච්ච මනසකින් නැවත මේ හතරට සම්බන්ධ වුණාම අර පැත්තේ සම්බන්ධතාවය අතහැරිලා තමයි මේ ටිකේ උඩු අතට මේ මනස නැගීගෙන ගිහිල්ලා ඒ සම්බන්ධතාවය ගොඩනගන්නේ. ඒකත් එක්ක සමාපatti කියන තැනට එනවා මොකද ඊට පස්සේ මේව වෙන් කරන්න බැරි මට්ටමකට ගැනීමක් තියෙන නිසා කියන එකයි මගේ තේරීම. ඊළඟට මේ වෙන් වශයෙන් කතා කරපු ගොඩක් තැන්වල දැන් ගොඩක් රාතන් වහන්සේලා පවා සම්පූර්ණ සමාපatti වඩාගත්තු බවක් තියෙන බොහොම කලාතුරකින් නමුත් බොහොම ප්‍රසිද්ධ ප්‍රබලත්ව තමයි ඒ සියලු තත්වයන් වඩාගෙන බොහොම දියුණු වෙලා ඉස්සරහට ගියපු බවක් සාකච්ඡා කරන්නේ. මට ඊට වඩා යමක් කියන්න බැහැ මගේ තියෙන දැනීමේ හැටියට මේ ඒ ධ්‍යාන නැත්තම් තුන්වෙනි හතරවෙනි ධ්‍යාන මට්ටම් වලට එනකොට උපේක්ෂාව වැඩි වෙන්න වැඩි වෙන නැත්නම් ඒවා වශීභාවයටපත් කරනකොට ඒවා සමාපatti වශයෙන් කන්වර්ට් වීමක් තියනවාද කියන එකක් සම්බන්ධව මට පැහැදිලි නැහැ. මොකද මේ සමාපත්තියකට හැරෙන්න නැත්නම් අෂ්ට සමාපatti කියන තැනින් අරූපාවචර පැත්තට හැරෙන්න තැනේ විස්තරේ තියෙන එකෙන් තමයි මම ගොඩක් වෙලාවට සම්බන්ධතාවය හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ රූප සංඥාවල් සියල්ල අතහැරෙමින් පටික සංඥාව අතහැරෙමින් පටික සම්පස්සේ පටික සංඥාව කියවේ මේ කය බද්ධ කරගෙන හිත යන ස්වභාවයෙන් කයෙන් හිත නිදහස් වෙනවා හිත විතරක් ඉතුරු වෙමින් සම්බන්ධතාවය පවත්වමින් යන ස්වභාවයක් කියන තැනින් තමයි ඒක විස්තර වෙන්නේ. ඒ අදහස අරගෙන තමයි මම එතනේ දෙකේ সেপারেෂන් එක දැකලා තියෙන්නේ. ඊට වඩා යමක් කියන්න බැහැ දැනට මට. මෙතන වංශයේ ලැබිච්ච පිළිතුර අපිට තේරුම් ගන්න උත්තර නැති විස්තරේ. තව ප්‍රශ්නයක් ආවේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඥාන වඩ아가න යනකොට අපි හිතමු පස්වෙනි ධානයට වගේ යනවා නම් ඒ කියන්නේ අකසඤ්ඤාතරයට වගේ යන්න. එතකොට 1 2 3 4 ටිකටම පිළිවෙලකට එහෙම එන්න ඕනද? එහෙම නැත්නම් ඒ කන්ඩිෂන්ස් හරි ගියොත් ඒ ධානයට එනවද ඒ වෙලාවේ? එහෙම මේ එතකොට එතන අතර දැනගන්න ඕනේ පළවෙනි ධානයේ ඉඳන් කෙලින්ම රූපය අතරලා ආකාසඤ්ඤාතයට වගේ යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ප්‍රීතියත් බලලා සුඛයත් බලලා ඒවත් එකම ඒක වැඩක් නැහැ කියලා අතහැරලා එහෙම යන ගමනක්ද ඒ කියන්නේ 1 2 3 4 පිළිවෙලට යන ගමනක්ද ඔතන බුදුහාමුදුරුවෝ විස්තර කරන්න කියලා පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් දෙතරවසන්නයි මේකේ සූත්‍රය පිළිවෙලට ගත්තාම පැහැදිලි වෙන්නේ එකේ ඉඳන් අවසානය දක්වා එහෙම ඉනිමගක් වගේ පිළිවෙලකට හැදෙච්ච බවක් නමුත් මට වැටහෙන දේ තමයි යම් කෙනෙක් මේ ධ්‍යාන හොඳට පුහුණු කරලා වශී කරලා වඩලා දක්ෂතාවයක් තියෙනවා නම් එතකොට ඒ කෙනාට ආපහු මේ එකින් එක පිළිවෙලෙන් පිළිවෙලා ස්ටෙප් නගනග ඉන්න අවශ්‍යතාවයක් නැහැ කියන එකයි මට තේරෙන්නේ. එතකොට ඒ කැමති වෙලාවට කැමති විදිහට සමවදින්න පුළුවන් කියලා ඒකට මේ කිසියම් උදාහරණයක් දෙකක් තමයි ඔය චිත්ත ගෘහපතිතුමා ඊළඟට නන්ද මාතා වගේ ඇත්තෝගේ ප්‍රකාශවල තියෙනවා කැමති වෙලාවක කැමති ධ්‍යානයකට සමවැදිලා කැමති තරම් කාලයක් ඉන්න පුළුවන් කියලා. මට අවශ්‍ය නම් පළවෙනි ධ්‍යානයේට ඕනනම් දෙවෙනි ධානයට කැමති වෙලාවක සමවැදිලා කැමති තරම් කාලයක් කැමති වෙලාවක ඉන්න පුළුවන් කියන එකක් ප්‍රකාශ හමු වෙලා තින ඒකෙන් සාක්ෂියක් හම්බ වෙනවා ඒ කියන්නේ මේක මේ හැමතිස්සෙම මේ පිළිවෙලට යන්න ඕන නැහැ කියලා නමුත් මම හිතන්නේ මට තේරෙන්නේ මූලිකව වඩන කෙනෙක් නැත්තම් මූලිකව මාර්ගය වඩාගෙන යන කෙනෙක් අතනින් මෙතනින් පැන පැන යනවට වැඩිය දේශනාව අනුගමනය කරමින් ඒකේ තියෙන පිළිවෙලට යන එක වඩා සුදුසුයි කියලා දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යාන ක්‍රමයේ ඇතුලේ පැහැදිලි කරනවානේ පළවෙනි ධ්‍යානයේ තියෙන විතක්ක ਵਿਚාර ස්වභාවය නැතිවීමෙන් අවිතක්ක ਵਿਚාර ස්වභාවයට ඇවිල්ලා දෙවෙනි ධ්‍යානයටපත් වෙනවා. එතකොට එතන තියෙන ප්‍රීතියද නැතිවීමෙන් සුඛයටපත් වෙමින් උපේක්ඛාවටපත් වෙමින් තුන්වෙනි ධානයට එනවා. එතකොට සුව දුක්ඛ දුක්ඛම සුඛ ඒ ඔක්කොම ටිකත් හැරලා හතරවෙනි ධානයටපත් වෙනවා කියන පියවර කීපයක් පිළිවෙලක් ඒකේ දේශනාවක් තියෙනවා. ඒද යම් කෙනෙක් ප්‍රමාණවත් පුහුණුවකින් වශීභාවයටපත් කරගෙන ඇවිල්ලා සකස් වුනොත් එතනින් එහාට ඒ කෙනාට කැමති වෙලාවක සමවදින්න පුළුවන් කියන මට්ටමක් මට පැහැදිලි වෙනවා ඒ නිසා මේ මූලිකව ඉගෙන ගන්න කාලය තුල තියෙන ස්වභාවය නෙමෙයි ඒ දක්ෂතාවයේ තියෙනකොට අපිට එතෙන්ට යන්න පුළුවන් ඒක හරියට දැන් අපි ඉගෙන ගන්නකොට පුංචි කාලේ දැන් අපි ඉගෙන ගත්තා. නමුත් අපේ අවසාන අධ්‍යාපන තක්සේරුවට එනකොට ඊට පස්සේ අපි තීන්දුව කරන්නේ එතනින් එතන ඉඳගෙන Tamanට කැමති තැනක සැරිසරන්න පුළුවන් විදියට මිසක මොන්ඩිසෝරි මට්ටමට නැවත අපි යෑමක් වෙන්නේ නෑනේ. පල්ලෙහා මට්ටමේ දේවල් හැමතිස්සෙම අවශ්‍යවස ඉන්නේ නෑ අපි. ඒ වගේ එතකොට ඒ කියන්නේ මුලට ගිහිල්ලා ආයුඩට එනවා කියලා එකක් නැහැ. Tamanට කැමති දණකින් පරිහරණය කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. එතකොට මොකද මේ පිළිවෙල දේශනා කරනකොට පිළිවෙලක් තියෙනවා. නමුත් ඒක පුහුණු කරගෙන යනකොට අපිට ඒ සම්බන්ධතාවයක් Tamanට කැමති තැනකින් හදාගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. අවසරයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් මතුණා මේ ආකින් sorry um මේ විඥානංචායතනයයි විඥාන ධාතුවයි අතර වෙනසත් ආකාශ ධාතුවත් ආකින්චඤ්ඤායතනයත් අතර වෙනස මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්නයි වහන්සේගේ පිළිතුරු හොඳට තේරුණා. ඒකේ ලොකු වෙනසක් මට පැහැදිලි වෙන්නේ නැහැ. ආකාසා ආකාශ කියලා කියන්නේ අවකාශය ස්පේස් කියන එකනේ. එතකොට මේක කියන්නේ අනන්තෝ ආකාශෝති ආකාසානාංචායතන උපසම්පජ්ජ විහෙරිය කියලා ඒකට අනන්ත වූ ආකාශය අවකාශය එතකොට අවකාශය ආකාශ ධාතුව අවකාශ ධාතුව කියන එකම නමින් තමයි එකම නමින් තමයි කියවෙන්නේ කියලා මට පැහැදිලි වෙන්නේ ඒ වගේම විඥානයේද එහෙමයි එතකොට අනන්ත වූ විඥානයක් අරමුණු කරලා යන්නේ අනන්ත වූ විඥානය කියනකොට මේ විඥානය කියන එක ඒ ඒ මොහොත තුළ ඇතිවෙවි නැතිවෙවි යන මේකේ අගක් මුලක් හොයාගන්න බැරි කෙලවරක් නැති එකක් විදියට නිකන වෙන්නේ. එතකොට ඒ නිසා තමයි අනන්ත විඥානය. කියන්නේ විඥාන ධාතුව වෙන්නේ ඒ නිසාමයි කියන එකයි අදහස මේ මේ වගේ ඇත්තරම ළඟ ළඟ සම්බන්ධතා සහ සමානතා තියෙන දේවල් ටිකක් තමයි පුළුල් වශයෙන් ගණන්නේ. දැන් විඥානය අනන්තයි කියලා ඒ උපදින විඥානේද ඒ දැනීමද විඥාන ධාතුව කියන තැනින් විග්‍රහ වෙනවා. ඒ නිසා මේ පරස්පරයක් ඒ තුල නැහැ සමාන අදහසක් තියෙන්නේ. හොඳයි එහෙමනම් අපි ඊළඟට තියෙන ධර්ම කාරණාවට යොමු වෙමු. ඊට පස්සේ තියෙන සල්ලේඛ පරයාය මේ කියලා සංසිඳන පරයාය කොහොමද කියන එක තමයි දේශනා කරන්නේ. ඒකේ කාරණා 44ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ 44 පහකට හතරකට වැඩි වෙලා යනවා. මේ විදිහට තමයි දේශනා කරන්නේ. එතකොට මේ සල්ලේඛ පරයයේ තියෙන පළවෙනි කොටසේ තියෙන කාරණා ටික අපි බලාගෙන යමු. මේක බුදුරජාණන් වහන්සේ මෙහෙම මතක් කරනවා මේ චුන්ද හඳුරන්න චුන්ද මේ විහිංසාදී 44ක් වස්තුන් කෙරෙහි තොප විසින් මේ සල්ලේඛය කටයුතුයි කෙලෙස් සංසිඳීම කළ යුතුයි කියලා දේශනා කරනවා. ඒක කොහොමද එන්නේ? අනිත් අය සතුන්ට හිංසා කරන අය වෙනකොට අපි සතුන්ට හිංසා නොකරන අය වෙනවයි කියලා කෙලෙස් සංසිඳවන්න කියලා කියනවා. අනිත් අය සතුන් මරණ අය වෙනකොට අපි සතුන් නොමරීමෙන් මැරීමෙන් වැළකී ඉන්නවා කියලා සල්ලේක කරන්න කියනවා. අනිත් අය නොදුන්නු දේ ගන්නකොට හොරකම් කරනකොට අපි හොරකම් කරන්නේ නැහැ කියලා කෙලෙස් සංසිඳවන්න කියනවා. අනිත් අය කාමෙහි හැසිරෙනකොට අපි Brahmachariව වාසය කරමින් කෙලෙස් සංසිඳවනවා කියලා කෙලෙස් නැති කරන්න කියලා කියනවා. බොරු කියනකොට අනිත් අය අපි බොරු කීමෙන් වැළකීලා ඉඳිමින් කෙලෙස් නැති කරනවා කියලා සංවර වෙන්න කියනවා. අනිත් අය කේලම් කියනකොට අපි කේලම් නොකියා ඉඳීමෙන් කෙලෙස් නැති කරනවා කියලා සංවර වෙන්න කියලා කියනවා කෙලෙස් සංසිඳවන්න කියනවා. අනිත් අය නපුරු වචන රළු වචන කියමින් හැසිරෙනකොට අපි රළු වචන නපුරු වචන කියන්නේ නැතුව කෙලෙස් සංසිඳවනවා කියලා සංවර වෙන්න කියනවා. අනිත් අය ඔහේ නිකන් මොනවා හරි වල්පල් කියවනකොට ප්‍රලාප කියනකොට හිස් වචන කියනකොට අපි ඒවා කියන්නේ නැතුව හිස් වචනෙන් වැළකීලා ඉන්නවා කියලා කෙලෙස් සංසිඳවන්න කියනවා. අනිත් අය තණ්හාව අවිජ්ජාව බහුලව වාසය කරනකොට අපි අවිජ්ජාවෙන් තොරව වාසය කරනවා කියලා කෙලෙස් සංසිඳවන්න කියනවා. අනිත් අය තරහෙන් ඉන්නකොට අපි තරහ නැතුව ඉඳිමින් කෙලෙස් සංසිඳවනවා කියලා කටයුතු කරන්න කියනවා. ඊළඟට අනිත් අය මිත්‍යා දෘෂ්ටික වෙනකොට අපි සම්මා දිට්ඨියෙන් යුතුව කෙලෙස් සංසිඳවනවා කියලා සංවර වෙන්න කියනවා. මිත්‍යා සංකප්ප වෙනකොට අපි සම්මා සංකප්පය ඇතිව කෙලෙස් සංසිඳවනවා කියනවා. අනිත් අය මිත්‍යා වචන කතා කරද්දී අපි සම්මා වචන කතා කරමින් කෙලෙස් සංසිඳවනවා. අනිත් අය මිත්‍යා කර්මාන්ත කරද්දී අපි සම්මා කම්මන්තයෙන් කෙලෙස් සංසිඳවනවා. අනිත් අය මිත්‍යා ආජීවය කරද්දී සම්මා ආජීවයෙන් අපි කෙලෙස් සංසිඳවනවා. අනිත් අය මිත්‍යා වායාම කරද්දී අපි සම්මා වායාමයෙන් කෙලෙස් සංසිඳවනවා. අනිත් අය මිත්‍යා සතියෙන් ඉද්දී අපි සම්මා සතියෙන් කෙලෙස් නැති කරනවා. අනිත් අය මිත්‍යා සමාධියෙන් ඉන්නකොට අපි සම්මා සමාධියෙන් කෙලෙස් නැති කරනවා. අනිත් අය මිත්‍යා ඥානයෙන් ඉන්නකොට අපි සම්මා ඥානයෙන් යුතුව කෙලෙස් සංසිඳවනවා. අනිත් අය මිත්‍යා විමුක්තියෙන් ඉන්නකොට අපි සම්මා විමුක්තියෙන් යුතුව කෙලෙස් සංසිඳවනවා. අනිත් අය තීන මිද්දයෙන් ඉන්නකොට අපි තීන මිද්දේ නැතුව ඉඳිමින් කෙලෙස් සංසිඳවනවා. අනිත් අය උද්ධත වෙනකොට අපි අනුද්ධතය වෙලා කෙලෙස් සංසිඳවනවා. මේ වචනේ ටිකක් අපි බලාගෙන යමු. කියන්නේ අනිත් අය උඩඟු වෙලා ඉන්නකොට නොසන්සුන්ව ඉන්නකොට අපි සංසුන්ව වාසය කරමින් කෙලෙස් සංසිඳවනවා කියලා සංවර වෙනවා. අනිත් අය විචිකිච්ඡාවෙන් ඉන්නකොට අපි විචිකිච්ඡා නැතුව සැක නැතුව කෙලෙස් සංසිඳවනවා කියලා වාසය කරනවා. අනිත් අය ක්‍රෝධයෙන් ඉන්නකොට අපි ක්‍රෝධ නැතුව ඉඳිමින් වාසය කරනවා කෙලෙස් සංසිඳවනවා. අනිත් අය වෛරයෙන් ඉන්නකොට අපි වෛර නැතුව ඉඳිමින් කෙලෙස් සංසිඳවනවා. අනිත් අය මකු වෙනකොට කපටි වෙනකොට අපි කපටි නොවි කෙලෙස් සංසිඳවනවා. පලාස කියනට යුගග්‍රාහ කියලා තමයි දීලා තියෙන්නේ එතන ඒක නිකන් අර කලබල කරනවා වගේ අදහසකුත් එක්කෙන අපි බලමු කොහොමද දෙන්නේ කියලා. එතකොට පලාසී නොවේ ගැපලාසී වෙලා අපි වාසය කරමින් කෙලෙස් නැති කරනවා කියලා කතා කරනවා. ඊට පස්සේ අනිත් අය ඊර්ෂ්‍යාවෙන් ඉන්නකොට අපි ඊර්ෂ්‍යා නොකර වාසය කරමින් කෙලෙස් බැහැර කරනවා. අනිත් අය මසුරු වෙනකොට අපි නොමසුරුව ඉඳමින් වාසය කරනවා. ඊට පස්සේ අනිත් අය කපටි වෙනකොට අපි කපටි නොවි ඉඳගෙන කෙලෙස් නැති කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මායාකාර ලෝකේ මවාපාන ලෝකේ මායාකාර නොවි ඉඳගෙන අපි කෙලෙස් නැති කරන්න වාසය කරනවා ඊට පස්සේ තද බවින් නිකන් අර නපුරු ගතියෙන් රළු ගතියෙන් ඉන්න ලෝකේ මට සිලුටුවට මුදුමලක් වෙන්දිනින් අපි කෙලෙස් නැති කරන්න වීරය කරනවා සල්ලේපය කරනවා අධික මාන්නය තියන අය ඉන්න අතරේ මාන්නයෙන් තොරව අපි වාසය කරනවා ද්‍රෝහකම් කරන පිරිස අතරේ ද්‍රෝහකම් නොකර අපි වාසය කරනවා පාප මිතුරන් ඉන්න තැන පාප මිතුරු වෙන ලෝකයේ කල්යාණ මිත්‍ර වෙමින් අපි කෙලෙස් බැහැර කරනවා. ඊට පස්සේ ප්‍රමාද වෙන ලෝකයේ පමා නොවි අපි කෙලෙස් බැහැර කරනවා. ශ්‍රද්ධාව නැති ලෝකයේ ශ්‍රද්ධාවෙන් ඉඳිමින් අපි කෙලෙස් නැති කරනවා. පවට ලැජ්ජාව නැති ලෝකේ පවට ලැජ්ජා වෙමින් අපි කෙලෙස් බැහැර කරනවා. පවට බය නැති ලෝකේ පවට බය වෙමින් අපි කෙලෙස් බැහැර කරනවා. ඇසූ පිරූ තැන් නැති ලෝකේ නුවණ නැති ලෝකේ නුවණ හදමින් ඇසූ පිරුතෙන් ඇතිව අපි වාසය කරමින් කෙලස් බෑර කරනවා කුසීතව ඉන්න ලෝකේ වීරියෙන් යුතුව කෙලස් බෑර කරනවා සිහි මුලා වෙලා ඉන්න ලෝකේ එළඹ සිටි සිහියෙන් යුතුව කෙලස් බෑර කරනවා දුෂ්ප්‍රඥුණු ලෝකයේ ප්‍රඥාවන්ත වෙමින් කෙලස් බෑර කරනවා තමන්ගේ දෘෂ්ටියම එල්ල ගනිමින් තමන්ගේ මතවාදවල එල්ලගමින් ඉන්න ලෝකයේ තමන්ගේ දෘෂ්ටිය පරාමර්ශණය නොකර සම්මාදිට්ඨියට නිවැරදි දැකීමට ඇවිල්ලා වාසය කරමින් කෙලස් බැහැර කරනවා මේ විදියට 44 ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට කෙලස් බැහැර වෙන්න තියෙනවා කියන්නේ අපි මේ සීලය වශයෙන් කතා කරන නීවරණ වශයෙන් කතා කරන මාර්ගය වශයෙන් කතා කරන ඒ සියලුම ක්‍රම ටික කෙලෙස් බැහැර කරන්න තියෙන ක්‍රම විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කියන්නේ මේ එකක්වත් අපිට අතහැරිලා යන්න තියෙන කාරණා නෙවෙයි කියන එකයි. එතකොට ඒක තමයි සල්ලේක පරියාය. ඒ කියන්නේ කෙලෙස් බැහැර කරමින් කෙලෙස් සංසිඳවන පරියාය. කෙලෙස් සංසිඳවන්න තියෙන පිළිවෙල. සහ කෙලෙස් සංසිඳන දේවල්. කෙලෙස් සංසිඳවන්න ඕනි කොයි කොයි තැන් වලින්ද කියන එක තමයි මේ පැහැදිලි වෙන්නේ. එතකොට ඒක අපිට පැහැදිලි උත්තරයක් එකේ තියෙනවා අපිට ඕන දේ මොකද්ද කියලා. අපි සංවර වෙන්න ඕනි කොයි කොයි විදිහටද කියලා පැහැදිලි උත්තරයක් එකේ හම්බ වෙනවා. එන්නේ හම්බ වෙන උත්තරය තමයි මේ දේශනාවේ 44 කාරණාව තමයි ඊට පස්සේ ආය බුදුරජාණන් වහන්සේ නැවත අවස්ථා කීපයකින් පැහැදිලි කරලා තියෙන්නේ. ඊතුරු කාරණා තුනක් කියලා අපි ටිකක් මේක කතා බහ කරන්න යොදාගමු. පළවෙනි එක සල්ලේක පරයය කෙලෙස් සංසිඳවන පරයය. දෙවැනි පරයය තමයි චිත්තුප්පාද පරයය සිත් ඉපදවීම වශයෙන් තියෙන පරයය. සිත් ඉපදවීම වශයෙන් තියෙන පරයයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්දය මම මේ කුසල ධර්මයන්හි සිත් ඉපදවීම බොහෝ උපකාර ඇතිය කියලා කියනවා. කයින් සහ වචනයෙන් කිරීම ඒකේ අනුසස් කොච්චරද කියලා කුමට කියන්නද කියලා අහනවා. ඒ කියන්නේ ඒ තරම් අනුසස් තියෙනවා. හිතෙන් කුසල ධර්මයන් ඉපදවීම, සිතෙන් ඉපදවීමම ආනිසංසයි. කයින් වචනෙන් කරනවා කියන එක කොයිතරම්ද කියන එක විස්තර කරන්න දෙයක් නෑ. ඒකට අමුතුවෙන් කියන දෙයක් නෑ කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චොන්ද ඒ නිසා මේ විදියට සංවර වෙන්න ඕනි කොහොමද අන්නේව හිංසා කරන අය වෙනකොට අපි අහිංසකයෝ වෙමුයි කියලා හිත උපදවන්න කියනවා. ඒ කියන්නේ මේ කුසල් සිත උපදවන්න කියනවා. අර කලින් කතා කරපු කාරණා 44 කරන්නේ තියෙන්නේ මේකයි කියන එකනේ කිව්වේ. දැන් කියනවා සිත උපදවන්න කියලා. එතකොට හිංසා කරන ලෝකයා තුල අපි හිංසා නොකර ඉන්නවා කියලා සිත උපදවන්න කියනවා. එතකොට සතුන් මරණ ලෝකේ සතුන් නොමරා ඉන්නවා කියලා හිත උපදවන්න කියනවා. හොරකම් කරන ලෝකේ හොරකම් නොකර ඉන්නවා කියලා සිත උපදවන්න කියනවා. ඒ විදිහට හිතෙන් අදිෂ්ඨාන කරගෙන හිත හිත මෙහෙයවන්න කියනවා මේක නොකර ඉන්න. ඒ විදිහට ඒ කාරණා 44ටම බුදුරජාණන් වහන්සේ සිත් ඉපදවීම වශයෙන් දේශනා කරනවා. එතකොට ඒ ඒක පැහැදිලි වෙනවා බලන්න දැන් මේ සිත් ඉපදවීම කුසල් අරමුණ ඉපදවීම මහා අනිසංශයක් බොහෝ උපකාරයක් කියලා කියනකොට හිංසා කරන ලෝකයේ අවිහිංසාවෙන් ඉන්නවා කියන එකම කුසලයක්. සතුන් මරණ ලෝකේ සතුන් නොමරා ඉඳීමම කුසලයක්. හොරකම් කරන ලෝකේ හොරකම් නොකර ඉඳීමම කුසලයක්. හොරකම් නොකර ඉන්න හිත ඉපදවීමම කුසලයක්. සතුන් නොමරා ඉන්න සිත් ඉපදවීමම කුසලයක්. එතකොට සතුන් නොමරා ඉන්න සිත් ඉපදවීමම කුසලයක් වෙනකොට සතුන් නොමරා ඉඳීමත් අබහෙදානීය ගැන වචන කතා කිරීමත් ඒ තරම් ආනිසංසදායකයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට ඒක සිත් ඉපදවීම වශයෙන් අර කතා කරපු කාරණා 44ටම. ඊට පස්සේ තියෙනවා පරිකම්මන පරයය කියලා. ඒ කියන්නේ පරිකම්ම කියලා කියන්නේ කලින් කල කල යුතු දේවල් කියන එකයි. ඒතර පරිකම්මන පරයය වශයෙන් ගන්නෙ දැන් විෂම මාර්ගයක් තියෙනවා නම් ඒ විෂම මාර්ගය ඇතහැරලා සම්මා මාර්ගයක් තියෙනවා නම් ඒ සම්මා මාර්ගයට ඒම් වශයෙන් තියෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් හිංසා කිරීම තියෙන ලෝකයේ හිංසා කරන ලෝකයේ හිංසා නොකිරීම තියෙන්නේ හිංසාවෙන් වළකින්න. හිංසා නොකිරීම තියෙන්නේ හිංසාවෙන් වළකිනවා. හිංසාව තියෙන්නේ හිංසාවෙන් වැළකීම පිණිස. එතකොට යම් කෙනෙක් හිංසා කරනවා නම් ඒ හිංසා කරමින් ඉන්න කෙනාට අවිහිංසාවට පත්වීම සඳහා නැත්නම් හිංසාව දුරු කිරීම සඳහා අවිහිංසාව තියෙනවා. ඒ විදිහට උගන්වන්නේ. ප්‍රාණඝාතය කරන කෙනාට ප්‍රාණඝාතයෙන් වෙන්වීම පිණිස ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙනවා. හොරකම් කරන කෙනාට හොරකමෙන් වෙන් වෙන්න හොරකම් නොකිරීම තියෙනවා. කාමෙහි වරදවා හැසිරෙන කෙනාට කාමෙහි වරදවා නොහැසිරී ඉන්න භ්‍රමචර්යාව තියෙනවා. බොරු කියන කෙනාට බොරුවෙන් වැළකෙන්න සත්‍ය තියෙනවා. එතකොට උත්සාහ කරන්නයි තියෙන්නේ. එතකොට මේකෙන් මේක අතාරයට යර උත්සාහ කිරීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේකෙන් වැළකීම පිණිස හොරකමෙන් වැළකීම පිණිස හොරකම් නොකිරීම තියෙනවා. එතකොට හොරකම් නොකර ඉන්න කෙනාට ස්වභාවයෙන් හොරකම් කිරීමෙන් ඉවත් වීම කියන ධර්මතාවයට එනවා. ඒ විදිහට ඒ කාරණා 44ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තියෙනවා උපරිභාව වශයෙන් පරයායක් දේශනා කරනවා. ඒ කියන්නේ උසස් බවට පැවෙනීමේ වශයෙන්. උපරිභාව කරගන්නේ උසස් බවට පැමිණවීම වශයෙන් කියන එකයි. එතකොට චොන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චොන්ද යම්සේ වනාහි යම්කිසි අකුසල ධර්ම කෙනෙක් තියෙනවා නම් ඒ සියලු අකුසල ධර්ම පහත් බවට කරුණු වෙනවා. කියන්නේ නොමිහිරි අමිහිරි විපාක ගෙනත් දෙන දේවල් බවට පත් වෙනවා. එතකොට යම් කුසල කර්මයක් තියෙනවා නම් ඒ සියලු කුසල කර්මයන් මිහිරි විපාක බව විපාක ඇති කරන උසස් බවට පත් කරන කාරණා බවට පත් වෙනවා. ඒ නිසා හිංසා කරන පුජ්‍යලයාගේ උසස් බව පිණිස තමයි අවිහිංසාව තියෙන්නේ. හිංසා බව අතහැරලා අවිහිංසාව පුහුණු කරන කෙනාට උසස් වීමට යන්න පුළුවන්. එතකොට සතුන් මරණ කෙනාගේ උසස් බව පිණිස තමයි සතුන් නොමැරීම තියෙන්නේ. සතුන් මරණ කෙනාගේ පහත් බව නැති කරගන්න සතුන් නොමැරීම කියන උසස් බව තියෙනවා. හොරකම් කරන කෙනාගේ පහත් බව නැති කරගන්න හොරකම් නොකිරීම කියන එක තියෙනවා. උසස් බවට යන්නද බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වනවා. මේ ක්‍රම 44ම දේශනා කළා කියනවා. යම් කෙනෙක් මේ වැරදි පැත්ත ඇතහැරලා නිවැරදි පැත්ත ක්‍රියාත්මක කරනවා කියන්නේ ඒ කෙනා පහත්කමින් ඈත් වෙලා උසස්කමට යනවා කියන එක. ඒ විදිහට උපරිභාවය පිණිස උසස් බව පිණිසද දේශනා කරනවා. ඊළඟට අවසාන කොටසදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම දෙයක්. චුන්ද ඒකාන්තයෙන්ම මේ මඩේ එරුණු කෙනෙක් තමන් මඩේ එරිලා ඉඳගෙන තවත් මඩේ එරුණු කෙනෙක් ගොඩ ගන්නවා කියලා ධර්මතාවයක් නැහැ. ඒ නිසා ගොඩ යන ගමන් තමයි අනික් කෙනෙකුට උදව් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම කියලා දේශනා කරනවා තමන් දැමුනේ නැත්තම් අනිත් අය හික්මවන්න බෑ. අනිත් අය සංවර කරන්න බෑ. ඒ නිසානේ අපි අවවාදයට වැඩි ආදර්ශය උතුම් කියලා හැමතිස්සෙම කියන්නේ. තමන් විසින් සංවර වෙන ගමන් අනිත් අයට සංවර වෙන ප්‍රතිපදාව කියලා දෙන්න පුළුවන්. තමන් කරන ගමන් අනිත් අයට කරන්න එපා කියන්න බෑ. එතකොට යම් කෙනෙක්ගේ දැමුණු බව පිණිස, හික්මුණු බව පිණිස, පිරිණිවීම පිණිස යම් කරුණක් වෙනවා නම් එය දේශනා කරනවා. ඒ නිසා හිංසා කරන පුජ්‍යලයාගේ කෙලෙස් පිරිනිවීම පිණිස කෙලෙස් නැති කිරීම පිණිසම තමයි අවිහිංසාව කියන එක තියෙන්නේ. ප්‍රාණඝාතය කරන පුජ්‍යලයාගේ කෙලෙස් නැති කරගන්න තමයි කෙලෙස් පිරිනිවන්න තමයි ප්‍රාණඝාතයෙන් වෙන්වීම තියෙන්නේ. හොරකම් කරන කෙනාගේ කෙලෙස් දුරු කරගන්නමයි හොරකමින් වෙන්වීම කියන එක තියෙන කෙලෙස් පිරිනිවීම සඳහා. මේ විදිහට ඒ කාරණා 44 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වැරදි මාර්ගයෙන් ඉවත් වීම තුල නිවැරදි මාර්ගය අනුගමනය කිරීම තුලින් කෙලෙස් බැහැර කරගන්න පිරිනිවෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. එතකොට වැරදි නැමැති කෙලෙස් දුරු කරගන්න නිවැරදි දේ කිරීම නැමැති පිරිනිවීම අපිට හම්බ වෙනවා කියලා දේශනා කරනවා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරනවා චුන්ද මා විසින් මෙසේ කෙලෙස් සිඳලන කාරණය දේශනා කරන ලදී. සිත් ඉපදවීම වශයෙන් දේශනා කරන ලදී. කෙලෙසුන්ගෙන් ඉවත් වන කාරණය දේශනා කරන ලදී. උසස් බව නිපදවන කාරණයද දේශනා කරන ලදී. නිවන කාරණයද කෙලෙස් නැති කරන කාරණයද දේශනා කරන ලදී. ඡන්දය ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා කරන ශාස්ත්‍රූ කෙනෙකුන් විසින් අනුකම්පාවෙන් යමක් කටයුතුද මා විසින් එය තොපට කරන ලදී. චුන්දය තෙල රුක් මුල් වෙති. ශූන්‍යාගාර වෙති. චුන්දේ ධ්‍යාන වඩව පමානුවව පසුව විපිලිසර කම්පා නොවව මේ ඔබට ශාස්ත්‍රෝන්ගේ අනුශාසනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙම මේ දේශනාව චන්දහාමුදුරු සතුරු සිතින් බාර ගන්නකොට එතන ඒ කාරණා 44 දේශනාව අහගෙන ඉඳපු ඒ ස්වාමීන් වහන්සේලා නැත්නම් මේ දේශනාව කොටස් පහකින් කාරණා 44ක් දේශනා කරනවා. එතකොට ඒ කාරණා 44 මහ මේ මහසයුර වගේ ගැඹුරුයි කියලා දේශනා කරනවා. ඉතින් ඒ කියන්නේ ඒ තරම් ඒ කාරණාව බරසාර කාරණාවක් සහ ගැඹුරු දේශනාවක්. සමස්ත ධර්ම පරයයම අල්ලලා තමයි මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ. එතකොට සල්ලේක සූත්‍රයේ විදිහට සල්ලේක පරයය විදිහට මේ දේශනාව හඳුන්වනවා. එතකොට කාරණා 44 පහකින් වැඩි කරාම ධර්ම කාරණා 220ක් එතන ඇතුළත් වෙලා තියෙනවා. එතකොට දැන් මේ අපි කතා කරන සීලය සාමනීර සීල්, උපසම්පදා සීල්, ගිහි සීල්, පැවිදි සීල්, නීවරණ, මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨි මේ හැමදේම ඇතුළත් වෙලා තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. ඉතින් ඒ දේශනාව අපිට තව තව ඒක අපි අසුරු කරොත් අපිට බොහෝ හිත පිණිස පවතින බුදුරජාණන් වහන්සේ බොහොම පහසු මාර්ගයක් විදිහට ඒක පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධව තියෙන යම් මතුවෙන කාරණා තියෙනවා නම් ඒවා සාකච්ඡා කරගෙන යමු ඉදිරියට. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ කාරණා වලදී ඉස්සෙල්ලාම කියුණා අත්බ්‍රහ්මචර්ය කියන ඒක පොඩ්ඩක් විස්තර කරන්න මට සහ අපි කිහියැත්තෝ හැටියට ඉන්නකොට කොහොමද එවැනි දෙයක්කින් ධර්මතාවයක් වඩන්නේ බ්‍රහ්මචාරී වීම ධර්මයේ සාකච්ඡා කරන්නේ ගිහි අයට හැමතිස්සෙම උගන්වන්නේ නිති පන්සිල්නේ නිරන්තරයෙන් ආරක්ෂා වෙන ප්‍රතිපදාව පංචශීලය. පොහොය අටසිල් කියලා තමයි උගන්වන්නේ. එතකොට අටසීලයේදී, දසසීලයේදී, නවසීලයේදී ආදී විදිහට තමයි Brahmachari සීලය දේශනා කරන්නේ. මොකද ගිහි ජීවිතය ගත කරන පිරිසට නිරන්තර Brahmachari ජීවිතයක් ගත කරන්න බෑ. ඒ කියන්නේ කාමයෙන් වෙන් වෙච්ච නැත්නම් පංචකාමයෙන් වෙන් වෙච්ච ජීවිතයක් ගත කරන්න අපහසු නිසා පංචකාමයෙන් වෙන් වෙන තැන කියනකොට මේකේ ප්‍රබලව ගන්න කාරණේ තමයි මෛතුන සේවනයෙන් ලිංගික සම්බන්ධතාවයෙන් ඉවත් වෙලා වාසය කිරීම කියන කාරණාව. ඒකෙදී අඹුසැමිය සුරක් පවත්වමින් ගිහි ජීවිතය ගත කරන ඇත්තන්ට නිරන්තර Brahmachari ජීවිතයක් ගත කිරීම කියන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ හැම වෙලාවෙම. ඒ නිසා ඒ අයට කලින් කලට Brahmachari වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොහොය දවස රටසිල් සමාදන් වීම වශයෙන් සමහර දින කිහිපයක් එක දිගට ඉඳීම වශයෙන් ඒ සීලය පුරා ගන්න පුළුවන්කම තියෙනවා. එක දිගට නැති වුණත් විටෙන් විට කඩින් කඩ මාසකට වරක් හෝ දෙවරක් හෝ කීප දිනක් හෝ කටයුතු කරන්න පුළුවන් දැන් ඔය පහුගිය දවස්වල තිබුණේ භාවනා වැඩසටහනේදී ඒ ඉඳපු ඔක්කොම අටසිල් සහ දසසිල් සමාදන් වෙලා ඒ කාලය තුළ ඒක ඒ ඒ පුහුණුව ගත කරගත්තා. ඒ විදිහට පුළුවනි. තව දෙයක් තමයි ගිහි ගෙදර Tamante ඒක කරගන්න බාධා තියෙනවා නම් එකම දේ විහාරස්ථානයකට වගේ ගිහිල්ලා ඔය පොය සිල් සමාදන් වෙන්නේ නිසා gedara එක කරගන්න ඕන නම් ඒක අඹසැමියන් විසින් සාකච්ඡා කරගෙන තමන්ගේ ගිහි කටයුතු වලට බාධා නොවන විදිහට ඒක සාකච්ඡාමය වශයෙන් අරගෙන මේ මේ ප්‍රමාණයක් අපිට දවස් දෙකක් හෝ මම මේ ප්‍රතිපදාව ආරක්ෂා කරනවා කියන තැනින් ඉඳගෙන ඉන්න ඕනි එහෙම වාසය කරනකොට කිසිදු ආකාරයක කාන්තා ඇසුරක් පිරිමි ඇසුරක් පැවැත්වීමක් වෙන්නේ නැහැ ස්පර්ශයක්වත් සිද්ධ වෙන්නේ නැති වෙන්න තමයි ඒක පවත්වන්න තියෙන්නේ ඒ විදිහට තමයි Brahmachari ජීවිතය සම්බන්ධව කතා කරන්නේ එතකොට දැන් අමිසම යන විදිහට එක ඇඳේ නිදා ගැනීම එක කාමරේ නිදා ගැනීම එතකොට සාමාන්‍යයෙන් ඔය ඇත්තෝ නිතර දෙවේලේ එකට ගැවසෙමින් එකිනෙකා කෙරෙහි තියෙන කටයුතු ටිකක් තියෙනවානේ ඒ දේවල් සියල්ලෙන්ම ඈත් වෙලා ඉන්න කාලය තමයි ගත කරන්නේ. අඩුතරමේ දැන් ඔය පොහොය සිල් සමාදන් වුණු දවසට අපි දැකලා තියෙනවා අපේ අත්තම්මලා පිරිමි දරුවෝ Taman ඉන්න තැන වාඩි කරගන්නේ නැහනේ. ඊළඟට ගෑනු දරුවෝ සීයලා ඉන්න පැත්තේ පිරිමි අය සිල් සමාදන් වෙලා ඉන්න පැත්තේ වාඩි වෙන්නේ නැහැ. ඒ ඒ Brahmachari ජීවිතය ගත කිරීම සම්බන්ධව කතා කරන තැන. ඒ නිසා ඒ විදිහට ආරක්ෂා වීමක් තියෙනවා. එහෙම මේ ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන තමන් ඉන්න පරිසරයේ ගැළපෙන විදියට ඒක යොදා ගන්න පුළුවන්. හැබැයි අවබෝධයෙන් යුතුව යන්න ඕන. මොකද ගිහි ජීවිත ගත කරන අමුසෙමියන් වශයෙන් කටයුතු කරන නැත්නම් ඒක බොහොම කල්පනාකාරීව පරිස්සමෙන් ගන්න වෙන්නේ. එතකොට දැන් මගේ ප්‍රශ්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිටියට 44ක ධර්ම සාකච්ඡාවේදී කාරණා එක්ක ඒක එක දිගටම කරගෙන යන්න බැරි වෙනවා. දැන් මේක මහණෙනි කියන මහණ කෙනෙකුට කියන දේශනා කරන්නේ මං හිතන හැටියට ඒක හැම මොහොතකම පවත්වාගෙන යන්න කියන එක තමයි මට තේරුනේ. මගේ තේරුම හරිද වැරදිද කියන එක තමයි දැනගන්න. මේකේ කතා කරන මේ එකේ ඉඳන් 44 දක්වා කතා කරන කාරණා ටිකේ පිළිවෙලට කරගෙන යනවා කියන එක නෙමෙයි එතන කාරණාව දැන් අපි එතන කතා වෙනවා පන්සිල් ටික. පන්සිල් ටික අපි අතින් ආරක්ෂා වෙනවා නම් ඒ කාරණා ටිකට අපි සම්බන්ධතාවය තියෙනවා. නීවරණ ධර්ම ටික තේරුම් අරගෙන ඒවට විරුද්ධ පැත්ත කටයුතු කරගෙන යනකොට ඒවල් මේ දේවල් ටිකට සම්බන්ධතාවය අපේ හැදෙනවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව කටයුතු ටික කෙරෙනකොට ඒකට සම්බන්ධතාවය හැදෙනවා. සිත කය වචනේ තුන සංවර වෙන තරමට මේ ටික ආරක්ෂා වෙන බව තමයි පැහැදිලි වෙන්නේ. ඇත්තටම මේ මේ කියන කාරණා ටිකේ හිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන දේවල් ටික තමයි පැහැදිලි කරන්නේ. කෙටියෙන් කිව්වොත් හිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන අකුසල් ටිකට දස අකුසල් ටිකට සම්බන්ධ වුණාම කුසල පැත්ත තමයි දේශනා කරලා තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන්නේ දැන් සිත් ඉපදවීම වශයෙන් දැන් සිත් ඉපදවීම කුසල අරමුණක් සිතෙහි උපදවා ගැනීමද මහා කුසලයක්. කයින් වචනෙන් කිරීම ඊට වැඩිය ප්‍රබලයි කියලා දේශනා කරනවා. ඒ කියන්නේ සිතින් කයින් වචනෙන් තුනෙන්ම කුසල සිත් උපදවාගෙන වාසය කිරීම ගැන තමයි මේ කතා කරන්නේ. යම් කෙනෙක් මේකට තියෙන කෙටි ප්‍රතිපදාව තමයි ලෝභ දෝෂ මෝහ නූපදින විදියට අලෝභ දෝෂ මෝහ කුසල මූල ඉපදෙන විදියට තමන්ගේ හිත සකස් කරගෙන යනවා නම් ස්වභාවයෙන්ම අපි මේ ප්‍රතිපදාව තුළ ආරක්ෂා වෙනවා කියන එකයි අදහස. ඊට පස්සේ හිත පරීක්ෂා කර කර යන්න තියෙන්නේ දැන් Tamanට පැහැදිලි වෙනවා නම් ප්‍රාණඝාතය වෙන්නේ නැහැ, හොරකම වෙන්නේ නැහැ, කාම මිත්‍යාචාරය වෙන්නේ නැහැ, බොරු කේලම් හිස් වචන පරස වචන වෙන්නේ නැහැ, රාමෙර පානය වෙන්නේ නැහැ ආදී විදියට ඊට පස්සේ ප්‍රතිපදාවක් ආරක්ෂා වෙනකොට පරීක්ෂා කරන්න ඕනේ මගේ හිත දැන් මාන්නයට ඇදෙනවද? ඒ විදියට බලන්න ඕනේ විවිධ උගුල් වලට අහු වෙනවද කියලා. එහෙම පරීක්ෂා කර කර යන්න තියෙන්නේ. මේ හැම එකටම මූල කාරණා වෙන්නේ අකුසල් සිත්. එතකොට ලෝභ දෝෂ මෝහ කියන අකුසල් සිත් ඉපදවීමෙන් අපිට ප්‍රශ්නය හැදෙන බව දැනගත්තොත් නූපදවා ඉන්න පුළුවන් නම් මේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. එතකොට මේ ස්වභාවයෙන් මේ ධර්මතාලික අපේ වැඩෙනවා කියන එකයි පැහැදිලි වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අවසානයේට ඒ පැහැදිලි කරපු කාරණා ටිකම වගේ දෙයක් මට වෙන පැත්තකින් පැටලිගෙන ගියා ඔබ වහන්සේ ඔය කොටස් පහ විස්තර කරගෙන යනකොට දැන් ඔය මුලින්ම කාරණා 41 4 පැහැදිලි කරනකොට මම මේක දැක්කේ අපිට අපි දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි මේ දේ ගැන අපි නොදැක නොදැකීම නිසා අපේ අපේ දැනුම නැතිකම නිසා අපි මේවා ගැන අවධානයක් නැහැ කියන එක. එතකොට මම ඇත්තටම මුලින්ම කියපු 44 ඒ පැහැදිලි කරගෙන යනකොට මම ඒක දැක්කේ මේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරනවා. එහෙම නැත්නම් අපිට මේක දැනුමක් ලබා දෙනවා වගේ පැත්තකින් තමයි මම ඒක දැක්කේ. ඊට පස්සේ ඒකෙම සිත් උපදවනවා කියන එක දැක්කම මම දැක්කේ අපිට දැන් ඕකේ දැනුම දැක්කට දැන් හුඟක් වෙලාවට කෙනෙක් වැරදි දෙයක් කරනවා නම් අපි හිතමුකෝ සතුන් මරීමක් වගේ එහෙම නැත්නම් ඒ හොරකම් කිරීමක් කරනවා දැක්කනම් නිරන්තරයෙන්ම අපේ හිතට ස්වභාවයෙන් එන එක තමයි අපෝ අරයා ඒ වැරදිට කරනවා නේද? මේ මිනිස්සු ඇත්තටම මේ අපි හිතමුකෝ අපි ඔය දේශපාලනය ගැන කතා කරනවා නෙමෙයි නමුත් අපි කියනවා මේ මිනිස්සයා මහජනයාගේ දේවල් හොරකම් කරනවා නේද කියලා. එතකොට තමයි කාරණා ගත්ත වුණාට අපි ඒ කාරණාවට එන නිරන්තර ප්‍රතිචාරය ඇවිල්ලා ගොඩක් වෙලාවට අපේ එන්නේ ද්වේෂ සහගත ප්‍රතිචාරයක්. එතකොට අර සිත් උපද වීම තුලින් ඇත්තටම අපට කියලා දුන්නේ එහෙම ද්වේෂ සහගත ප්‍රචාරයකට අපිව යාම වළක්වලා මම මේකෙන් මම මේක යෙදෙන්නේ නැහැ කියලා ඒක කුසලයට හැරවීමක්. මොකද එහෙම නැත්නම් අපි කාරණා ටික දැනගත්තා අපේ ප්‍රතිචාරයෙන් අපි නැවතත් යන්නේ අකුසල පැත්තකට. එතකොට මම දැක්කා මේ දෙවෙනි දෙවෙනි දෙවෙනි කාරණා සිත් උපද වීම කියන එක මම දැක්කේ ඇත්තටම අපෙන් ඒ කාරණා දැන ගැනීම තුළින් අපි අකුසලයකට යන්නේ නැතුව ඒකත් නැවත කුසලයේ පැත්තට හැරවීම කියලා. ඒ වගේම තුන්වෙනියට කියපු එකට ඇත්තට මට හරියට වචනේ මතක නෑ. නමුත් ඒකෙන් තේරුණ අර්ථය තමයි මම දැක්කේ. අපි දැනටත් අපි වැරදි දෙයක් කරමින් ඉන්නවා නම් ඒක එහෙම කරෙන්නම අවශ්‍ය නැහැ. අපිට මේක නිවැරදි පැත්තට ගන්න පුළුවන් කියන හිතට ඒ ශක්තිය ලබා දීම වගේ දෙයක් මම ඒක තුලින් දැක්කා. අපිට ඒක කරන්න පුළුවන් කියලා අපිට එතනින් ගැන්වීමක් තියෙනවා කියලා. හතරවෙනි කාරණේ හැටියට මම දැක්කේ ඒක කරන්න අපට උනන්දුවක් ඇති කිරීම වගේ. මොකද අපි වැරදි දෙයක් කරමින් ඉන්නවා නම් අපි පහළට වැටෙනවා නම් අපි මේක නිවැරදි මාර්ගයට ආවොත් අපිට මේකෙන් ගැලවිලා අපිට උසස් මට්ටමකට එන්න පුළුවන් කියන ඒක දීලා ඇත්තට මේ කියන්නේ අපිව මොටිවේට් කරනවා වගේ දෙයක් මම එතනින් දැක්කා. සාන කාරණේ හැටියට ඇත්තටම මම දැක්කේ මේක අපේ හැමෝගෙම පරමාර්ථය වෙන්නේ අකුසල් දුරු කරලා කුසල් කුසල් වඩවලා අපි නිවන පැත්තට යන්න කියන එකට අපිට එකට දෙන ඇෂුරන්සක් වගේ දෙයක්. ඉතින් මම හිතන්නේ මම මේ කියපු කාරණා ටික වහන්සේ මේ අවසානයේ පැහැදිලි කරනකොටත් මට නිකන් ඒකම තේරුණා. ඉතින් ඒක නිසා මම අදහසක් හැටියට ඒක මම දැක්ක විදිහ මම ප්‍රකාශ කරේ. ඉතින් ඒ ගැන ඔබ වහන්සේට යමක් කියන්න තියෙනවා නම් දැනගන්න සතුටුයි. ප්‍රශ්නයක්ම නෙමෙයි. නමුත් මම ඒක දැක්ක විදිහ තමයි මම ෂෙයා කරන්න කියලා හිතුවේ. තෙරුවන් සරණයි. ඒ දැකීම හරි මුලින් ඒක දේශනා කරලා තියෙන්නේ මේ විදිහට මේක කළ යුතුයි කියන තියරිය දේශනා කරේ මම ඒක කමල් මහත්තයා කියාගෙන යනකොට මට මතක් වුණේ theory and practice කියන දෙකෙන් තමයි දේශනා කරලා තියෙන්නේ මුලින් තියෙන්නේ මේ ටික මේ සබ්ජෙක්ට් එක උගන්වලා තියෙනවා මෙන්න මේක තමයි මේ විෂයපතය තුන්වෙනි දෙවෙනි කාරණාව ඉඳන් පස්වෙනි කාරණාව දක්වා පිළිවෙලින් කරන පිළිවෙල ක්‍රමවේදය දේශනා කරා මෙන්න මේ ක්‍රමයට කරොත් අපිට මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන් කියලා මේක කෙලවර කරගන්න පුළුවන් කියන පැහැදිලි දර්ශනයක් දීලා තියෙන මාර්ගය සහ දර්ශනය ඊටාම පැහැදිලිව දීලා තියෙනවා මේ හොඳයි බොහොම එක දිගට මතක තියාගෙන ඉඳලා තියෙන කාරණා ටික. සරණයි ස්වාමීන් වහන්සේ හැබැයි කමල් කියපු එක නම් සෑහෙන වැදගත්කමක් තියෙනවා කියලා මට තේරුණා. මොකද දැන් ගොඩක් වෙලාවට අපිට මට තේරෙනවා මට කියන්න පුළුවන් ඉතින් මගේ ගැන මට තේරෙනවා ඔය හුඟක් දේවල් මම මර්ධනය කරගෙන හිටියත් දැන් අර වගේ කාරණයක් කෙනකොට අපිට ඉතින් නිතර දෙවේලේ එනවා නිවුස් වල එහෙම නැත්නම් මොකක් හරි ආරංචියකින් මේ රටේ තොරතුරු හරි අපේ ලංකා ලාංකිකයන් හැටියට ලංකාවේ දේවල් හරි එහෙම නැත්නම් මේ අපේ පවුලේ දේවල් වෙන්නත් පුළුවන්. එතකොට අපිට ඒකට කොහොමද රියැක්ට් කරගෙන ඉන්න ඕනේ කියන එක මම හිතන්නේ ඒ කාරණේ කමල් කියපු එකේ වැදගත්කම මම හිතන්නේ මට හුඟක් ප්‍රයෝජන වෙයි ඉස්සරහට. සාමාන්‍යයෙන් ගියන් වශයෙන් සමහර වෙලාවට පන්සල් රකින්න කියන එකත් ඇත්තටම අමාරු වැඩක් කියලා මට හිතෙනවා. ඒකට හේතුව මට මේ ඇත්තටම අපි දැන් වින්ටර් එකේ කල්පනා කරන්න අපි මකුළු දැලක් දකින්නවා ගෙදර මකුළු එක්ක. අපි දැන් ওই මකුළුවක් කඩනවා. මකුළු දැල කඩලා මකුළුව වින්ටර් එකේ එළියට දානවා. අපි හොඳටම දන්නවා දැන් මේ මකුළුව මැරෙනවා කියලා වින්ටර් එකේ. එතකොට ඒ අවස්ථාවේ අපි සානාතිපාතේ අපි අතින් සිද්ධ වෙනවා. දෙවෙනි එක තමයි මට මේ ළඟදී සිද්ධ වෙච්ච දෙයක් මම කේල් වගේක් ගෙනල්ලා වින්ටර් එකේ දවසක කේල් වගේක් ගෙනල්ලා ඒකෙන් සුද්ධ කරන්න හදනකොට ඒක අර කුඩා ඒෆිඩ්ස් කියන සතු විශාල ප්‍රමාණයක් හිටියා. දැන් මම මේක ගෙදර ඇතුලේ තියාගන්නත් බෑ. මොකද ගෙදර ඇතුලේ පැල තියෙනවා. එළියට ගහන්නත් බෑ. වින්ටර් එක හින්දා. මම කුණු බාල්දියට ඔක්කොම දැම්මා. හැබැයි කුණු බාල්දියට ගෑලා කුණු බාල්දිය අර මේක ගෙට ගහනකොට මම දන්නවා මේ සතු එදිකල් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒක එකට මට කියනවා මට හිතෙනවා ඒ වෙලාවෙ ඒ වෙලාවෙ මගේ විලාප මට හිතුණා අර බුදුහාමුදුර අපිට කිව්වේ ශුන්‍යාකාරගතව දුක්ඛමූලගතව අරඤ්‍යගතව කියන එක කොච්චර ඇත්තද කියලා හිතා. ඔක්කොම සීලය හරියටම රකින්නවා. ඔබ වහන්සේගේ අදහස ගැන ඒක ඒක එකක්. අනිත් එක තමයි මට හරියට හිතන එකක් දැන් මම වැඩ කරන ඉන්ස්ටිටියුට් එකේ හරියට ඔය එකේ කම්පවුන්ඩ්ස් ගැන රිසර්ච් කරනවා. ඒ රිසර්ච් කරන්නේ මීයෝ ඇතිකල්ලා ඔය මීයන්ට ඒ කම්පවුන්ඩ් විලා මීයෝ මාර්ග මීයන්ගේ එක එක කවය වැරගෙන ඒවා තමයි රිසර්ච් කරන්නේ. ඒක කරන්නේ ඒකේ අන්තිම ප්‍රතිඵලය මුගක් මුගක් ඉතින් මිනිස්සුන්ගේ ලෙඩ දුක් වලට මිනිස්සුන්ගේ ලෙඩ දුක් වලට ප්‍රතිකාර මොකලෙන එක. හැබැයි උනත් ඒක මේ මරණ එක ඒක පාර්තාන ගතිය කියලා. මම දැන් ඉතින් සමහරවිට ඒ වගේ අවස්ථාවක මම හිතනවා ඇත්තටම මොකද වෙන්නේ කියලා. මේ ළඟ දවසක මම ඇත්තටම මම ඉක්කන් වැඩ කරන ඉන්ස්ටිටියුට් එකේ තවත් ඉන්ස්ටිටියුට් එකක් වුණා. මම කෑම කාලා කෑම හොදන්න යනකොට මට සීකිතලට ළඟ මම මම දැක කරපොත් එක්ක. දැන් මම මොකද කරන්නේ මේ කරපොත් ඉන්නවා කියලා කියන්නේ. එතකොට මම දන්න මේක මරන්න දෙහෙත් ගන්නවා. ඒක මම දැක්කේ නැහැ ඔය. මගේ මගේ වාදනේ හොදගෙන මම වෙන දැනක මගේ වාදනේ නැමුවා. ඒ වගේ අවස්ථාවල් හරි අමාරුයි අපිට ඇත්තටම ගිහිව ගිහිව ඉන්නකොට. ඔබ වහන්සේ ගැන පොඩ්ඩක් මොන හරි අදහසක් දෙන්න පුළුවන්ද ඔබ වහන්සේට කොහොමද ප්‍රශ්න මාලාවක් තියෙනවා. ඉතින් ගිහිව ඉන්නකොට විතරක් නෙවෙයි පැවිදි වෙන්නකොටත් ඕවම සම්බන්ධ වෙනවා. ඒකෙදි සමස්තයල්ලල එකක් කියන්න පුළුවන් ප්‍රාණඝාතය, හොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, කේලම, හිස් වචනේ, පරුස වචනේ, රහමෙර පානේ කියන ඒවට ඒවා රීසනබල් නෙමෙයි. ඒවා සාධාරණීකරණය කරන්න බෑ. ඒකට ඒ ස්වභාවය ලැබෙනවා. නමුත් අපි උත්සාහ කරන දැන් සතනවනගේ අදහස් වලින් කියෝනේ උපරිම උත්සාහ කළා ඒ කටයුතු වලින් ඈත් වෙලා ඉන්න. ඒක තමයි අත්‍තරම ටික ටික හරි වීරය කරනවා කියන්නේ නැත්නම් අපි ඔරේ කරලා දාන එකනේ කරන්නේ දේවල්. මකුළු දැල් කැඩීම සම්බන්ධව ඔය ඇත්තන්ට විතරක් නෙමෙයි අපිටත් තියෙන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මකුළු දැල් කඩලා ඉන්න තැන පිරිසිදු කරගන්න ඕනි. හැබැයි මකුළුවට හානි කරන්න බෑ. මකුළුවව කඩන්න බෑ. මකුළු දැල් කඩන්න පුළුවන්. එතකොට කඩලා පිරිසිදු කරගන්නවා. ඒකෙන් වෙන්නේ ඒ සතා අනිත් පැත්තට ගිහලා තව එකක් හදා ගන්නවා. නමුත් ඒක අපි ඒක කැඩුවා කියලා එයා තව එකක් හදාගන්න එක නවතින්නේ නැහැ. සතාට හානි නොකර ඒ කඩියොත්ත කරන්න ඕන. දැන් ඔය මම ඉන්න ලංක මේ US වල ඉන්නේ පන්සලේ <clears throat> හරියට කරපොත්තෝ ඉන්නවා. ඊළඟට මීයෝ ඉන්නවා. ඊළඟට මකුළු සාමාන්‍යයෙන් වොෂ් රූම් එකට ගියාම ටබ් එකේ නිතරම මේ මම එතන තියලා තියෙනවා මේ ආයුධයක් ඒකට ඒ සතුන් මේකෙන් ගන්න හානි නොවෙන්න එමින් සීරුවේ ටැප් එක අරින්න කලින් අරගෙන බාත්රූම් එක ඇතුළෙම අයිනකින් කනුව එළිය පිටින්ම තියලා තියෙනවා. ඒතකොට ඒ සතු කොහෙටද නැග ගන්නවා. වින්ටර් කාලෙදී මකුළු දැල් කැඩුවට සතුන් එළියට දාන්න එපා මොකද ගොඩක් වෙලාවට දැන් අපි පන්සල ඇතුලේ පේන්න ඉන්න පොඩි පොඩි සතුන් සමහරවිට දාන්නේ නැහැ ඔහේ ඉන්න දෙනවා. ඉතින් ඒගොල්ලෝ සමායකේ එළියට යනවා. වින්ට කාලේ ඉන්න දිහාවක් නැහැ නේ උන්ට අනිවාර්යෙන් මැරෙනවා. අපි දැන දැනමයි ඒක කරන්නේ. ඒ නිසා ඔය හිටියාවේ මොකද හානි වෙන්නේ නැහැ විශාල වශයෙන්. ඉතින් මේ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව ඒ පරිේෂණ කරන්න ඒ සතුන් මරලා ඒ දේවල් කරන එක අපිට නවත්තන්න බැරි කාරණාවක්. ඊළඟට දැන් ඔය මේ පරිසරවල බොහොම තද බල විදියට ඒ පොඩි පොඩි ක්‍රමීන් මරන්න විස වර්ග යොදා ගන්නවා. ඒවා ලංකාවෙත් බහුලව තියෙනවා. ඉතින් ලංකාවේ මේ මදුරුව මරන්නත් ඒවා දැකලා ඇතිනේ අර බැටරි දාලා නිකන් බැඩ්මින්ටන් ගහනේ පිත්ත තියෙන අන්න ඒ වගේ මම දැයකට වචනේ මොකක්ද කියලා ඒ ඒ වගේ එකක් තියෙනවා. මදුරුවන්ට ගැහුවම චටපට ගාලා පුපුරනවා. කරන්ට් එක විදිහට මදුරුව කුඩු වෙනවා. ඒ වගේ දේවල් හදලා තියෙනවා. එතකොට ඒ හැඟීමක් නැතුව එතෙන්ට හැම පැත්තකින්ම යනවා. දැන් අර කරපොත්තගේ සිද්ධියේදී නම් ඒ සතා අනිවාර්යෙන් මැරෙනවා බව දන්නවනේ දැන් මේක කිව්වනම් එහෙම තමන් කරරලා ආපේක හොඳයි එතකොට ඒක තමන් එතනින් නිදහස් වුණා වෙනවා මොකද මේ කෙනෙකුට අවස්ථාව සැලසුවේ නැහැ ප්‍රාණඝාතය කරන්න ඒක ඒ පරිසරවල තියෙන ස්වභාවය ඉතින් ඕක අපිට එක සැරේට 100%ක්ම මේ අය හානි වෙන එක නවත්තන්න බෑ මෙතෙන්දි තියෙන ඉන්ටෙන්ෂනලි අපි ඒක කරනවද නැද්ද කියන එකයි එහෙම යමක් වෙන්න අපි චේතනාත්මකව එතෙන්ට යෙදෙන්න ඕන ඊට පස්සේ කියන්න ඕන කරන්න ඕන මේ විදිහේ ස්වභාවයක් තියෙනවා ඒ විදිහට අපේ සම්බන්ධතාවය හැදෙන්නේ නැත්තම් එතෙන්දී අපිට පරිස්සමක් තියෙනවා දැන් උග්‍රවාදී හිංසාවාදයට ගිහිල්ලා මේක කරන්නත් බෑ දැන් නිගණ්ඨනාත පුත්තුමා වගේ උදවිය කට ඇරගෙන හිටින ශුද්‍ර ජීවීන් කට ඇතුළට යනවා කියලා ඒ විදිහේ ස්වභාවයක් ඒගොල්ලෝගේ තිබුණා ඊළඟට දැන් අපි මේ කරන ගොවිතැන්පත් ආදී අපි දේවල් කරනකොට ඕන තරම් සතුන් මැරෙනවා. අපි ඇවිදිනකොටත් කොච්චර පෑගිලා මැරෙනවද? වාහනේ යනකොට කොච්චර මැරෙනවද? EW අධිකාරම් වුණේ මේ වාහනේ සුද්ධ කරේ නැහැ කියනෝනේ සෑහෙන කාලයක් ලංකාවේ ඉඳපු මකුළු දැල් කැඩුවේ නැහැලු වාහනේ මොකද සතුන් මැරෙනවා කියලා. ඉතින් එච්චරට අන්තවාදී වෙලා යෑමක් බුදුහාමුදුරෝ දේශනා කරේ නැහැ. ඕකට තියෙනවා සංඝ ධම කියලා සූත්‍රයක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක් තියෙනවා මේ මේ කියන්නේ දැන් ඔය ඇත්තෝ අපේ අතින් සිද්ධ වෙන වැරදි සාධාරණීකරණය කරලා පව් සමා කරන්න නෙමෙයි පොඩි ගැලවෙන්න ක්‍රමවේදයක් මේ කියලා දෙන්නේ පොඩ්ඩක් ඒක අහගන්න දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා වෙන ශාස්ත්‍රවරයෙක්ගේ ගෝලයෙක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔබේ ගුරුවරයා මොකද උගන්වන්නේ කියලා ඊට පස්සේ මේ තරුණයා කියනවා අපේ ගුරුවරයා උගන්වනවා යම් කෙනෙක් බහුලව බහුලව යමක් කරනවා නම් ඒ කරන දේ අනුව එයා අපායට යනවායි කියලා. ඊට පස්සේ බුදුහාඳුර අහනවා බුදුහාඳුර කියනවා ඔබේ ගුරුවරයා කියන විදිහට යමෙක් යමක් බහුලව බහුලව කරනවා නම් එයා අපාය යන්නේ නැහැ කියලා. ඒ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා යම් කෙනෙක් දවසේ උදේ හෝ දවල් හෝ රැට හෝ තුන් වේලෙන් එක වේලකදී සතෙක් මරනවා. අවරකමක් කරනවා. කාමෙහි වරදවා හැසිරෙනවා බොරුවක් කියනවා රහමෙර පානය කරන තුන් වේලෙන් එක වේලක විතරක්. ඊතර බුදුහාමර ප්‍රශ්න කරන්නේ මේ කෙනා ඔය පස්පවට අදාළව එකක් හෝ තුන් වේලෙන් එක වේලකදී කරනවා. එතකොට දෙවේලක් ඉතුරු වෙනවා. එයා වැඩිපුර කරලා තියෙන්නේ ඒ වැරද්ද කර කර ඉන්න එකද නිකන් ඉන්න එකද කරලා තියෙන්නේ. වැරද්ද කරන කාලයේද වැඩි නොකර ඉන්න කාලයේද වැඩි කියලා අහනවා. එතකොට උත්තරේ හම්බ වෙන්නේ නිකන් ඉන්න කාලේ වැඩි. උදේ හෝ දවල් හෝ රෑ හෝ තුන් වේලෙන් එක වේලකදී එක වැරද්දක් කරනවා. හැබැයි දෙවේලක් නිකන් තියෙනවා. වැරදි නැතුව. බුදුරජාණන් වහන්සේ ඒ තරුණයා උත්තර දුන්නාම වැඩිපුර කරන්නේ නිකන් ඉන්න එකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඉතින් ඔබේ ගුරුවරයා කියන විදිහට කවුරු එක්කත් අපාය යන්නේ නැහැ. ඇයි ඒ? වැඩිපුර මිනිස්සු කරන්නේ නිකන් ඉන්න එක. මුකුත් කරන්නේ ඒ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් යම් ශාස්ත්‍රවරයෙක් ලෝකේ පහළ වෙලා දේශනා කරනවා ප්‍රාණඝාතයට අපාය යනවා කියලා. හොරකමට අපාය යනවා කියලා. එහෙම දේශනා කරන ගුරුවරයාගේ අනුශාසනාව අහගෙන ඉන්න ශ්‍රාවකයෝ කල්පනා කරනවා අපේ ගුරුවරයා ප්‍රාණඝාතය වැරදි කියලා දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් අපි අපාය යනවායි කියලා ප්‍රාණඝාතයෙන් අපාය යනවායි කියලා දේශනා කරනවා ඒ කියන්නේ එහෙනම් අපේ අතිනුත් ප්‍රාණඝාතයක් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් අපි අපායේ යනවා තමයි කියලා කල්පනා කරනවා. දැන් මේ ජීවිත කාලෙටම එක ප්‍රාණඝාතයක් වෙන්නත් පුළුවන් වෙලා තියෙන්නේ. වෙච්ච ප්‍රාණඝාතය මගේ අතින් ප්‍රාණඝාතයක් වෙලා තියෙනවා කිය කියා මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න වෙන්නේ මොකද? අර කරපු අකුසලය මෝරනවා. තව තව තව තව උපද්දනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතයේම එක ප්‍රාණඝාතයක් කරලා තිබිච්ච ඒ මනුස්සයා පවා අර මම ප්‍රාණඝාතයක් කරා අපේ ගුරුවරයා කියපු විදිහට අපායේ යනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතය නිසා මං අපාය යනවා කියලා හිත හිතා ඉන්න මනුස්සයා එහෙම හිතලම අපාය යනවා කියලා. Taman විසින්. එතකොට අර බහුල වශයෙන් කරලා කරලා තියෙන්නේ මොකද්ද? ඒක හිත හිතා හිත හිතා ඒක මෝරෝපු එක. ඒක භයානකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුවරයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ප්‍රාණඝාතය වරකම වැරදි කියලා දේශනා කරනවා. ඒක අහන් ඉන්න ශ්‍රාවකයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය හෙලා දකිනවා හොරකම හෙලා දකිනවා ඒව වැරදි කියනවා. එතකොට උන්වහන්සේ විසින් ඒ මාර්ගයෙන් ඉවත් වෙන්න අපිට දෙයක් දේශනා කරලා තියෙනවා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා දේශනා කරනවා හොරකමෙන් වැළකෙන්න දේශනා කරා සමත විදර්ශනාව දේශනා කරා මං එහෙනම් සමත විදර්ශනා මාර්ගයේ වඩන්න ඕනි කියලා අර වැරදි වලින් ඇතෑරිලා සමත විදර්ශනා මාර්ගයේ වඩනවා හැබැයි යා නුවණින් දන්නවා යම් දවසක මං මගේ අතින් අතීතේ වැරදි වෙලා තියෙන නිසා ඒවට ප්‍රතිඵලයක් විපාකයක් මට හම්බ වෙනවා. හැබැයි මම දැන් සමත විදර්ශනා වඩාගෙන යන බුද්ධානුශාසනාවට අනුව කියලා ඒ කෙනා සමත විදර්ශනා නුවණ දියුණු කර කර යනවා. එහෙම යනකොට වෙන්නේ මොකද? ඒ කෙනාගේ අතින් ප්‍රාණඝාතය ආදී වෙලා තිබුණත් ඒවට විපාකය ලැබෙන දවසට ලැබෙනවා යා වරි වෙන්නේ නැහැ ඒ ගැන. ඒ කෙනාට මාර්ගයක් හොඳට වැඩෙනවා. මාර්ගය වැඩෙන නිසා ඒ කෙනාට අර සිද්ධ වෙච්ච පොඩි පොඩි අකුසල කර්ම තියෙනවා නම් ඒ දේවල් මගේ හැරිලා කුසලයම මෝරා යනවා. ඉතින් ඒ නිසා ඒ කෙනා එතනින් සුගතියට යනවා බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා අපි හැමෝගෙම අතින් වැරදි වෙලා තියෙනවා. දැන් අපි මෙතන මේ ඉන්න අපි කීප දෙනා ගත්තොත් කාගේ කාගෙනොත් වැරදි වෙලා තියෙනවා. අපි කාගෙනොත් අතින් පොඩි පොඩි හරි දුර්වලතා වෙලා තියෙනවා. ඒ නිසා අපේ අතින් ප්‍රාණඝාත වෙලා තියෙනවා, හොරකම් වෙලා තියෙනවා. මේ විදිහට අපේ අතින් පස්පවට දස අකුසලයට අදාළ දේවල් ටික ටික හරි එක දෙක හරි අපි කාගේ කාගෙත් අතින් වෙලා තියෙනවා. කවුරුවත් 100% සුද්ධවන්තයෝ නැහැ. 100%ක් සුද්ධවන්තයෙක් නම් මේක කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මාර්ගයෙන් අපිට උපකාර කරන්නේ මේ අපිරිසිදු වෙන පරිසරය තුළ පිරිසිදුව ඉන්න විදිය මොකද්ද කියන එකයි. ඔය සංකදම සූත්‍රයේදී අන්තිමට පැහැදිලි වෙන බොහොම වටිනා කියන කාරණාවක් තියෙන ලස්සන මේක ගොඩක් දෙනෙකුට අහු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් අර ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය තේරුම් අරගෙන තමන්ගේ අතේ තියෙන දුර්වලතා ටික මගහරවා ගනිමින් ධර්මයේ වඩ아가ගෙන යනවා නම් ඒ කෙනා අප්‍රමාණව කරුණා මෙත්තාව මුදිතා කරුණාව මුදිතාව උපේක්ෂාව විදියට මේ සතර බ්‍රහ්ම විහරණ පුහුණු කර කර යනවා නම් ඒ පුහුණු කර කර යන කෙනාට ඒ පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ ජීවිතයේ සිද්ධ වෙච්ච පොඩි පොඩි අකුසල කර්ම තියෙන වලට හැදෙන විපාක නැති වෙනවයි කියලා. කර්මශය වෙනවයි කියලා. ඒ නිසයි මේ මාර්ගය වඩන්න කියන්නේ සමත විදර්ශනා වඩනකොට කර්මශය වෙනව බලාගෙන ඉද්දී. ඒක ආශිර්වාදයක් වෙනවා අපිට. ඒ නිසා ඔය ඇත්ත පුළුවන් තරම් ඒක වඩනවා. පුළු පුළුවන් විදිහට වඩනකොට ඒවා කවුන්ට් වෙනවා. ඒ නිසා මේවා යූස්ලස් නෙමෙයි. සමහර වෙලාවට ගිහි ඇත්තොත් ඉන්නවා පැවිදි ඇත්තොත් ඉන්නවා මේවා තේරුමක් නැහැ කියන. නමුත් මේක වඩනකොට ඒකේ වෙනසක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ සත්‍යයි. ඒ සත්‍යවාදී වචනේ වෙනස් කරන්න කාටවත් බෑ. එතකොට යම් කෙනෙක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ හිම වඩාගෙන යනකොට මේ ජීවිතය තුළ වෙච්ච පුංචි පුංචි අකුසල කර්ම තියෙනවා නම් පොඩි පොඩි දේවල් ඒවා නැති වෙනවා කර්මශය වෙනවා අපිට සමත විදර්ශනාවම පුහුණු වෙනවා. ඒ නිසා මේ දැන් මේ සසඳනවන එකේ ප්‍රශ්නෙට අනිත් අයටත් එක්ක උත්තර දෙන්නේ කෙන්ද කන්ද කරගෙන ප්‍රශ්න හදාගන්න එපා. චූටි දේත් ලොකු කරගන්න තැනට වැඩ කරගන්න නැතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛහ වඩනවා නම් හොඳට ගොඩාක් කෙලෙස් නැති වෙලා මේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. ඊළඟ කාරණේ තමයි සීලය රකින්න එක අමාරුයි කියලා හිතෙන්නේ සිල් ඉපදෙන විදිය දන්නේ නැත්තම් සිල් නැති වෙන විදිය දන්නේ නැත්තම් අපි කලින් සාකච්ඡාවේ ආරම්භ දවසේ සීල භාවංග දාන සීල භාවනායකයේදී කතා කරා සීලය සම්බන්ධව ලෝභ දෝෂ මෝහ උපදින හැමතැනදීම සිල් බිඳෙනවා ලෝභ දෝෂ මෝහ නූපදිනකොට අලෝභ දෝෂ මෝහ උපදිනකොට සිල් බිඳෙන්නේ නෑ ඒ කියන්නේ කුසල් සිත උපදිනකොට සිල් රැකෙනවා කුසල් සිත උපදිනකොට සිල් කැඩෙනවා මේ විදිහට දැනගන්න ඕනේ චේතනාත්මකව අරගෙන කයින් වචනයෙන් හිතෙන් කරන්නේ නැත්නම් ඒක අකුසල් ගණයට යන්නේ නැහැ මාර්ගය වඩනවා නම් ගොඩාක් අපි අතින් ওই දේවල් අයින් වෙනවා මට එක ගුරුවරයෙක් දුන්නු අවවාදයක් සහ ප්‍රකාශයක් තමයි ඔයයි මේ මාර්ගේ වඩාගෙන යනකොට ඔයයිට අනවශ්‍යයි ජීවිතෙන් අයින් වෙලා යයි කිව්වා. මං අත්දැකීමෙන් දන්නවා ගොඩාක් අය මගේ ජීවිතෙන් ඈත් වෙලා ගිහිල්ලා ඒ නිසාම මට හරි අඩුවෙන් ගිහි සහ පැවිදි දෙගොල්ලොම හිතවත් අය ඉන්නේ. ඉතින් මේ අපිට ගොඩක් වෙලාවට ප්‍රතිඵල තියෙනවා මේක වඩාගෙන යනකොට. ඒක ඉතින් ලෝකෙට පේන්න ඕනේ ලෝකෙට පේන්නේ සමහර වෙලාවට අපි නිකන් දඩබ්බර කටකාර කිසි සංවරයක් නැති ඔහේ නිකන් මේ ඉන්න අය විදිහට එහෙම පේන්නේ කොහොඳයි. ඒකෝල අපිට රැකවරණයයි. ඒගොල්ලෝ අපි වැඩිපුර හිතන්නේ නැහැ අපි අපි ගැන. ඉතින් ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන යන්න මට මතක හිටිය සද්දාතිස්ස රජුගේ කාලේ කතාවක් තියෙනවා මට. ඒ රජුගේ නම හරියට මතක නැහැ. සද්දාතිස්ස රජු වගේ තමයි මතක. එක හාමුදුරු නමක් හිටියා. උන්වහන්සේ රහත් වෙලා කියලා ප්‍රසිද්ධයි. නමුත් රජුරෝ දවසක් එනකොට රජුරොන්ට ආරංචි වුණා මේ රහතන් වහන්සේ නමක් ඉන්නවා කියලා පුද පෙරහැරින් එනවා. හාමුදුරුවන්ට ආරංචි වුණා. හාමුදුරුවෝ පිළිකන්නට ගිහිලා පන්සලේ බිම ඉරියව්වද හිටියානේ. ඒ ඉන්නකොට එහෙම කරේ මොකද? දැන් දැනගත්තොත් රජ්ජුරෝ මේ හඳුර රහත් වෙලා කියලා මහා වදයක් නෙවෙයි ඊට පස්සේ. දැන් දැන් පේනෝනේ රහතන් වහන්සේලා බිහි වෙලා තියෙන අලි කුලප්පුව. ඒ වගේ එකක් වෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ ගිහිල්ලා ගෙට පිටිපස්සේ ඉඳගෙන බිමේ ඉරියන් දැඳ හිටියා. රජුර වෙවිල බැලුවා කලකිරුණා. ඇයි? රාතන් වහන්සේ ලොහම කරනවාද කියලා. ඒ කලකිරීම සෑහෙන කාලයක් තිබුණා කියනවා. හැබැයි උන්වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ ගිහිලා රජ්ජුරුවන්ගේ මාලිගාව ළඟදී මේ ප්‍රාතිහාර්ය පාලා රජ්ජුරුවන්ගේ අපැහැදීම නැති කළ පිරිනුවම් පෑවා කියලා කතා කරනවා. ඒ නිසා කල්පනා කරලා බලන්න අපිට අපේ ජීවිතේ හදාගන්න ගොඩාක් දේවල් මාර්ගයේ විදියට තියෙනවා. අපි කලබල නොවී අරගෙන යන්නයි තියෙන්නේ. සිත් උපදින විදිහ බලන්න ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත උපදිනවා නම් සිල් බිඳෙන බව දැනගන්න. අලෝභ දෝෂ මෝපදිනවා නම් සිල් රැකෙන බවද දැනගන්න. ඉතින් ඔය කාරණා ටිකෙන් බලන්න අපි තව දවසක සංඛදම සූත්‍රය බොහොම කතා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔකට තව එකතු කරන්න පුළුවන් අඟුලිමාල වුණත් ගුරු වරයා කියපු නිසානේ මිනිස්සු මෙරුවේ ඉතින් හැබැයි ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒක දැකලා පිහිට උනේ කියන්නේ. තව මට හිතෙන්නේ ඔය අපි මකුළු දැල් කඩන එක වුණත් ඒක එක විදියක් තියනවා කියනවා නේද ස්වාමීන් වහන්සේ කඩන්න උනත් පහළ ඉඳලා උඩට යන ක්‍රමයකින් මකුළු දැල් කඩන්න කියනවා. ඉතින් ඊට පස්සේ අපේ ශරීරයේ එහෙම තුවාලයක් තියෙනවා නම් ඒ තුවාලේ පණුව වගේ ඉන්නවා නම් දැන් ඒ වගේ තුවාලයකට සුද්ධ කරලා ඒකට බෙහෙත් දාලා ඒක සනීප කරගන්නකොට ඉතින් ඒ ඉන්න චූටි පණුව එහෙම මැරෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් අපේ ඇඟේ බැක්ටීරියා එකක් තියෙනවා නම් හරි මොනවා හරි සමහර වෙලාවට කියනවනේ ඇඟේ පණුව ඉන්නයි කියලා ඒකට පණු බෙහෙත් බොනවනේ. ඉතින් ඒකෙන් වෙන්නේ ඒ පණුව වගේ දේවල් නැති වෙලා යන්න පුළුවන් ඉතින් ඒකේ මම හිතන්නේ අපි ප්‍රථමයෙන් බලන්න ඕනේ ඉතින් අපි ජීවත් කරගන්න එක එහෙම නැත්නම් පණුවා මෙරීම ශරීරයේ සතා මෙරීම තමයි කියන එක නෙවෙයි අපේ ප්‍රධාන කාර්යය කියලා. හරි ප්‍රාණඝාතය නෙවෙයි එතන සිද්ධ කරන්නේ. ප්‍රථම එන් අපි සනීප කරගන්නේ. ස්වාමීන් වහන්සේ තව ඒක මගේ නිකන් කමෙන්ට් එකක් විතරයි මට තේරිලා තියෙන හැටියට. තව එකක් අර ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ දේශනා කරපු එකේ කාරණා 44කදී කියන එකේ අපි දඬුවම් දෙන එක දඬුවම් දෙන එක නේ මම මොකක් හරි ස්වාමීන් වහන්සේ කිව්ව මට ඒ වචනේ හරියටම මතකයක් නැහැ. හැබැයි මට ඒක තේරුනේ නිකන් අපි හිංසා කරන එක කියලා. ඉතින් දැන් සම් වෙදෙක් දෙදෙක් සමහර වෙලාවට කකුලක් ඇම්පියුටේට් කරන්න පුළුවන් ඒ පේෂන්ව බේරගන්න එක. ඉතින් ඒ පේෂන්ට් එහෙම නැත්නම් එයාට දැඩි ලෝභයක් එහෙම නැත්නම් දැඩි ආදරයක් තියනවා නම් ඒ කකුල බේරගන්න එකට ඉතින් එයා කොච්චර නැහැ කිව්වත් එහෙම ඇම්පියුටේෂන් එකක් නොකර ජීවත් කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකදී තරකයක් එන්න පුළුවන් එතන මිනිස්සයා මැරෙන්න දෙනවද එහෙම නැත්නම් බේර ගන්නවද කියලා ওই පැත්තේ. ඕකේ අනිත් පැත්තෙන් ඉතින් patient ගේ පැත්තෙනුත් එතන විරුද්ධත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ගෙදරක ඉන්න සතෙක් අපි ඇති කරන සත්තු ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මොකක් හරි ඒගොල්ලන්ගේ හොඳකට ඉතින් අපි කරන වැඩක් සමහර වෙලාවට මේ සතා අපි එක්ක තරහක් ඇති කරගන්න පුළුවන්. අපි මේ මේ සතාට හිරිහැරයක් කරනවා කියලා. හැබැයි සතාව බේරගන්න හරි එහෙම නැත්නම් ඒ සතා වෙනුවෙන් කරන හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඕක ඉතින් ඒ වගේ තරක තියෙන්න පුළුවන් මං හිතන්නේ හුඟක් තරක වලින් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි කියන එක තමයි මට තේරෙන්නේ. ඔව් එතෙන්දි දැන් ඔය අවසානට කියපු කාරණාවේදී බලන්න ඕන ඉන්ටෙන්ෂනලි එතන තියෙන්නේ මොකද්ද කියලා දැන් එක සිද්ධියක් තියෙනවා අහලා ඇති චක්කුපාල හාමුදුරුවන්ගේ සිද්ධිය චක්කුපාල හාමුදුරුවෝ කියන්නේ සඳ වෙලා හිටි කෙනෙක් රහත් වුණා. නමුත් අන්ධ වෙන්න හේතුව තමයි කලින් ජීවිතයක දුෂ්ට හිතින් ඇස් ලෙඩෙකුට වැරදි බෙහෙතක් දීලා ඒ ඇස් නැති කිරීම සම්බන්ධව තියෙන චේත මේ චේතනාත්මක ක්‍රියාව නිසා ඒකට හැදිච්ච කර්ම විපාකය තමයි රහත් වුණත් ඇස් නොපෙනී යෑම. එතකොට වෙද මහත්තයෙක් නැත්නම් ડોක්ටර් කෙනෙක් සර්ජරි එකක් කරනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලෙඩා සුවපත් කරගන්න ඊළඟට දැන් අපි ස්පිරිතාල යන්නේ සනීප වෙන්නනේ. එතකොට ඒ වගේ අවස්ථාවල ඉන්ටෙන්ෂනලි මෙයා මරන්න හෝ මෙයාගේ මේ කකුල නැති කරන්න කියන තැනින් නෙමෙයිනේ අය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ පලි ගහන්න හරි තරහ ගන්න හරි නැති කරන්න හරි දුෂ්ට චේතනාවෙන් ඒක කරොත් තමයි ඒගොල්ලන්ට ඒක විපාකයේ පිණිසෙන්නේ නැත්නම් ඒගොල්ලෝ කරන්නේ මේ කෙනාගේ සුවපත් භාවය පිණිස හිංසා කිරීම පිණිස නෙමෙයි. හිංසාව කියන එක යන්නේ අපි දැන දැනම අනිත් අයට තාඩන පීඩන කරනවා නම් ඒක වෙන්න පුළුවන් වචනයෙන් වෙන්න පුළුවන් මානසික පීඩනය වෙන්න පුළුවන් මෙන්ටල් හැරස්මන්ට් තියෙනවා ඒ ඒ විදිහට කතා කරනවානේ අපි එතකොට ක්‍රියාවෙන් වෙන්න පුළුවන් ගහන බණිනේව වෙන්න පුළුවන් බණි ගහනේව වෙන්න පුළුවන් බණිනේව වෙන්න පුළුවන් මානසික වැට්ටීවීම වෙන්නත් පුළුවන් මොනවා හරි අපි කිව්වහම කෙනෙක් මානසිකව වැටෙනවා නම් එයද ඒ අවිහිංසාව කියන ගණයට යනවා එතකොට කායිකවත් වාචසිකවත් මානසිකවත් දැන දැනම අනිත් අයට තාඩන පීඩන කරනවා නම් ඒක හිංසනයක් ගණයට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒක පර්පස්ලි කරනවාද කියන එකයි බලන්න ඕනේ. එහෙම නැතුව අපි දැන් අසනීපයකට බෙහෙත් කිරීම වගේ දේවල් වෙනකොට ඒක හිම වෙන්නේ නැහැ. දැන් හිතන්න උඩු බැලිය අතරින පොඩි දරුවෙක් ඔය මොනවා හරි අහුවෙච්ච දෙයක් කටේ දාගත්තොත් බුදුරජාණන් වහන්සේ මේක අහනවා මේ අම්මයි තාත්තයි එකතු වෙලා මේ දරුවගේ අත් දෙක අල්ලගෙන කටමිරි කළා කොහොම හරි කට ඇතුළට අත දාලා අර කටේ දාගත්තු එක ලේ පෙරෙද්දිම ගන්නවා. එක විදියක නිකන් පීඩනයක් තමයි දරුවට. හැබැයි දරුවා ඒක හිර වෙලා මැරෙන්න දෙනවට වැඩිය එහෙම කළා ඒක ගන්න එක හොඳයි. ඒක හිංසා ගණයට යන්නේ නැහැ. ඉන්ටෙන්ෂනලි දරුවා මරන්න නෙමෙයි අදහස තියෙන්නේ. දරුවා ජීවත් කරවන්න. ඒ වගේ. එතකොට සත්‍යකට උනත් එහෙමයි. දැන් මම එක අවස්ථාවක මට වෙච්ච දෙයක් තමයි මම කැලණියේ ඒ පන්සලේ ඉන්නකොට පූසෙක් හිටියා ටිකක් වැඩි වයසක් නිටි පූසෙක්. ඉතින් මේ පූසා දවසක් මාළු කට්ටක් හිරගෙන හිර කරගෙන ලොකු කටු දෙකක් ඒ වගේ විදුරු මස් කාගෙන ඇතුළට ගිහිල්ලා. අතින් ගගහ දඟලනවා. එළියට එන්නේ නැහැ මොකද ඒ මාළුවගේ කටු ටික ඔක්කොම කොඳුයට පෙළියත් එක්කම ගිහිල්ලා හිර වෙලා. ඊට පස්සේ මම මොකද කරේ? තව ඉඳපු හාමුදුරු කෙනෙක්වත් කතා කරගෙන පූසෝ සරට ගහනවනේ තුවාල වෙන නිසා මේ අත් දෙකයි කකුල් දෙකයි බොහොම තදින් අල්ලගෙන කට මිරිකලා කට ඇතුළට අත දාලා අර මාළු කට්ට ගලවලා අහක් කරා. ඉතින් ඒක ඔපරේෂන් එකක්. ඉතින් ඒ සතා බේර ගන්න සතාට එතනින් ඒ හානියෙන් වළක ගන්න ඒක කරේ. ඉතින් අන්තිමට උනේ ඒ සතාට ඉන්න හොඳම යාළුව බවට අපිපත් වෙච්ච එක. නමුත් මේ ඒක හිංසනය පිණිස නෙමෙයි වගේ දේවල් කරන්නේ. හිංසා කරනවා කියන්නේ දැන දැන ගහන බණින ඒවා, තාරද පීඩන කරන ඒවා තමයි හිංසා ගණයට යන්නේ. ඒක පුංචි දරුවෙකුට වෙන්න පුළුවන් වැඩි හිටියෙකුට වෙන්න පුළුවන් ඒ අපි චේතනාත්මකව කරන දෙයක් වෙන්න පුළුවන් එතෙන්දී ඒක පරිස්සම් වෙන්න ඕනේ කායිකවත් වාචසිකවත් මානසිකවත් ඒක වෙන්න පුළුවන් සමහර විට අපි තව කෙනෙකුට දෙයක් කියනකොට ඒක අපි සමහර විට වැඩි හිතන්නේ නැතුව කිව්වට අහන කෙනාගේ හිත තැලෙන්න පුළුවන් හානි වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලින් ඒගොල්ලොන්ගේ හිත තැලෙනකොට අපි ඒකෙදි ගැටලුවක් කරගන්නවා. ඉතින් ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ ඒ තැන්වලදී. සමනස් දරසන්නේ මේ මේ මේ කතාවට මූලික වෙච්ච චුන්දහාමුදුරු සාරිපුත්හාමුදුරගේ සහෝදරයෙක් කියලා මේ තරකදී ආවොන මම හිතන්නේ ඒක ඒක උපදේශ දන්න කාරණයක්ද? චුන්දහාමුදුරු නමක් හිටියා සාරිපුත්හාමුදුරන්ට ඊළඟට මේ සහෝදරයෙක් හිටියා ඊළඟට චුන්ද හාමුදුරුවෝ කීපනමක්ම හිටියා මේ හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ගේම ගෝලයා මේ සහෝදරයාද කියන එක සම්බන්ධව මට මතකයක් නෑ හමු වීමක් නෑ නැත්නම් උන්වහන්සේට කීපනමක් හිටියනේ සහෝදරවරු රේවත කියලා නම් හාමුදුරුවමක් හිටියා ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් ඇහුවට මම නැද්ද දන්නේ මේ මේ ස්වාමීන් වහන්සේ දැන් චුට්ටෙක්කට ඉස්සෙල්ලා මෙන්ෂන් කරා ඒක දැන් රහත් භාවයේ ඉන්න හාමුදුරුවෝ ඉන්නවා කියලා ලංකාවේ මම දන්නවා මේ සාකච්ඡාවෙන් පොඩ්ඩක් පිට කියන එක ඒක ගැන ස්වාමීන් වහන්සේ කිව්වේ ඇයි මොකක් හරි එහෙම දෙයක් තියෙනවද කියන එක පොඩ්ඩක් කියන්න කරුණා කරලා තුරන් සරණයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මම ලෝකයා එක්ක විවාද කරන්න යන්නේ නැහැ ලෝකයා මාත් එක්ක විවාද කරන්න එනවා ධර්මවාදියා ලෝකෙත් එක්ක විවාද කරන්නේ නැහැ. ලෝකය ධර්මවාදියා එක්ක විවාද කරනවා. එතකොට ඒ දේශනාවත් එක්ක සම්බන්ධ කරලා බැලුවහම වර්තමානයේ ඔය පේන දේවල් ටිකක් තියෙනවනේ අපිට. මම අවබෝධ කරා මම විතරයි දන්නේ කියලා අනිත් අයට අභියෝග කරන අය ඉන්නවා. එතෙන්දී බුදුහාරන්ගේ දේශනාවේ තියෙනවා ධර්මවාදියා ලෝකෙත් එක්ක විවාද කරන්න අභියෝග කරන්න තරඟෙට යන්නේ නැහැ කියලා. ඒ දේශනා එක්ක රිලේට් කරලා බැලුවහම වර්තමානයේ සිදුවෙන බොහෝ දේවල් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට 100%කින් පටහැනිව යනවා කියලා හිතාගන්න ඕනම අස්කන්නාස තියෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මය දන්න කෙනා අනිත් අයට අභියෝග කරන්නේ නැහැ කියලා, චැලෙන්ජ් කරන්නේ නැහැ කියලා. ඒතකොට එහෙම කරන අය ඉන්න පරිසරයක තමයි මේ ඉන්නේ. මම රහත් මම කෙලෙස් නැති කරගත්තු කෙනා කියලා හඬගාලා ලෝකෙට කියන උදවියේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පුක්කුසාති රජතුමා හමු වුණා අතරමඟ කුඹල්ගේකදී කුඹල්හලකදී බුදුරජාණන් වහන්සේ හමු වෙන්න පුක්කුසාති රජතුමා රජකම අතහැරලා එනවා. බුදුරජාණන් වහන්සේ දැනගත්ත තමන් වෙනුවෙන් එන බව ඊට පස්සේ අතරමඟට ගිහිලා දැන් දෙන්නම එකම තැන රැ ඉන්නවා. ඉන්නකොට දෙන්නත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මම දැන් මේ ඔයා එන්නේ දැන් මේ මං වෙනු වෙන්නේ මම දැන් මේ ඔයා හොයාගෙන ආව මගදී හම්බ වෙන්න කතා කරන්න මම තමයි බුදු වෙලා ඉන්නේ කියලා ඇවිල්ලා මුකුත් කිව්වේ නෑ බුදුහාමුදුරුවොත් හිටියා කුසාද රජතුමත් හිටියා දෙන්නත් එක කතා බහ කරා. කතා බහේදී තමයි පුකුසත් දැනගත්තේ මේ මගේ ගුරුවරයා ඉන්නේ කියලා. ධර්මයෙන් දැනගත්තේ. කිව්වේ නෑ මම බුදු වෙලා කියලා. එතකොට සමහර අවස්ථාවල් තියෙනවා එහෙම ප්‍රකාශ කළ නැති ඉතින් ඒ බඳු පිරිස් එක්ක යන නිසා තමයි සඳහන් කරේ අර දැන් මම කලින් කතා කරපේ රජතුමාගේ සිද්ධිය තියෙන සිද්ධියත් වෙන්නේ ඒ හාමුදුරන්ට ඕන නම් තමන් රහත් කියලා පෙන්නලා වරප්‍රසාද ටික ඔක්කොම ගන්න තිබ්බනේ රජුරු ආවේ ඒකටනේ. ඒ හාමුදුරෝ සද්ද නැතුව දැනගත්ත මේක උගලක් තමයි කියලා අන්තිමට ගිහිල්ලා ඒ රඟපෑම කරේ අරකින් බේරෙන්න ඕන නිසා. එහෙමනම් උන්වහන්සේ ප්‍රකාශ කළ ගන්න තිබ්බනේ. ධර්මයේ කතා කරනව නැති ගුණ කියන එක බලවත් වැරද්දක්. ඒ නිසා අපිට කියන්න බෑ මෙහෙම කෙනෙක් රහත් වෙලා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒක එයා විසින් තීන්දුව කරගන්න ඕනි කාරණාවක්. හැබැයි ධර්මයත් එක්ක සංසන්දනය කරද්දී පේනවා මේක විකාරයක් කියලා. ඒ අදහසට නිසා තමයි මම ඇත්තට මේක මතු කරේ නැත්නම් ඒක කතා කළ යුතු කාරණාවක් වෙන්නේ නැහැ. මොකද ඕක මේ දැන් පහුගිය කාලේ බුදු වෙච්ච උදවිය හිටියා. දැන් රහත් වෙලා ඉන්නවා. ඒ නිසා එක එක තාලයක් උදවිය විටෙන් විට පහළ වෙනවා. ඉතින් අදටත් ධර්මයේ තියෙනව මගඵල ලබන්න බෑ කියලා දෙයක් නැහැ. ධර්මය ප්‍රගුණ කරනවා නම් හරියට මාර්ගයේ වැඩෙනවා නම් කෙලෙස් සංසිඳෙනවා. ඒත් මෙච්චර මේ අඩබෙර ගහගෙන තොইল නටාගෙන යන්න තියෙන කාරණාවක් නෙවෙයි කෙලෙස් නැතිවීම. ධර්මවාදියා ලෝකෙත් එක්ක අභියෝග කළ යුද්ධ කරන්න තරඟයකට යෑමක් නැහැ. ඒකෙන්ම තේරුම් ගන්න ඕනේ කාරණා පැහැදිලිව මේක මේ කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන නිසා. ආචාර්ය ස්වාමීන් වහන්සේ මේ 44 ආකාරයෙන් සාකච්ඡා වුණු දහම් කොටසේ අර මේ දෙවැනියට වහන්සේගෙන් දේශනා වුණා සිත් ඉපද වීමේ පරයය කියලා. එතකොට මේ මේ 44 මේ කියවෙන එක එක පැත්තකින් කිරීමත් එය නොකිරීමත් ඒ නොකිරීම ගැන නොකිරීම ගැන Tamanට මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙනවද ඒකද ඒ සිත් ප්‍රතිවීමේ පරිහාය කියලා එතන සඳහන් උනේ කියලා පොඩ්ඩක් වස්ට් විස්තර කරන්න පුළුවන් නම් බොහොම සියලු ධර්මයන් හිත මුල් වෙලා ආරම්භ වෙන නිසා සිත් ඉපදවීම කියලා අදහස් කරන්නේ දැන් අපි දන්නවා ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූල ඉපදෙනවා අපි ආයතන හය පරිහරණය කරනකොට දැන හෝ නොදැන ওই ටික ඉපදෙනවා. ලෝභ දෝෂ මොහ ඉපදීමේ විපාකයමයි ප්‍රාණඝාත ආදී අකුසල් සිද්ධ වෙන්න හේතුව. එතකොට යම් කෙනෙක් ඒක දැනගෙන පැහැදිලි කරගෙන මේක කුසල පක්ෂය මේක අකුසල පක්ෂය මේ තුලින් කුසල් ඉපදෙනවා මේ තුලින් අකුසල් ඉපදෙනවා කියන යම් නුවණක් ඇති කරගන්නකොට ඒක සම්මා දිට්ඨිය කියලානේ දේශනා කළේ එබඳු කෙනෙක් ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල ඉපදෙන්න තියෙන අවස්ථාව දැනගෙන ඒ වගේ විපාක ටික දැනගෙන ඒක නොඉපදෙන්න අලෝභ අදෝස මෝහ කුසල මුල් ඉපදෙන විදියට මේ හිත පැවැත්වීමෙන් සිත් ඉපදවීම කතා කරනවා. එතකොට අපි මේ ආයතන හය ඔහේ තියෙනකොට මොනවා හරි වෙන එක නෙවෙන්නේ අපිට මුකුත් වෙන බව දන්නේ අපි සමහර විට. නිකන් හිත හිතා තනියෙන් ඉනවා. නමුත් ඒ හිතන කියන කරන හැමදේම කර්ම. යමක් අරභයා හිතයිද කියයිද කරයිද ඒ සියල්ල කර්ම. එතකොට යම් කෙනෙක් එහෙනම් ලෝභ දෝෂ මෝහ ඉපදෙන බව දැනගන්න ඕන ඒක අකුසල් මුල් බව දැනගන්න ඕනි අකුසලයට හේතු බව දැනගෙන ඒක නොයපදවා කුසල මූල ටික උපදවලා කුසල් වඩා ගන්න හිත ඉපදවීම තමයි මේකේ කතා කරන්නේ. එතකොට දැන දැන ඒක කළ යුතු එකක්. දැන් අපි දැන දැන මෛත්‍රී භාවනාව කරනවානේ. ඒ කරනකොට ඒ දැන දැන කුසල් කරන්නේ. අපි කියන්නේ මම මේ කුසල් කරනවා කුසල් කරනවා කියලා වෙනම එකක් තියෙන්නේ හැබැයි දැන දැන මෛත්‍රී සිත උපදවනකොට වෙන්නේ තරහ යටපත් කළ කුසල් සිත උපදවලා. කරුණාව මුදිතාව උපේක්ඛාව ගන්නකොට අනිකුත් භාවනා කරනකොට කුසලයේ උපදින. ඒ කියන්නේ අපි ওই භාවනා කරනවා කියලා රිට්‍රීට් කරනවා කියලා කරන්නේ මොකද්ද? අකුසල් උපදින්න තියෙන ප්‍රමාණය අඩු කරලා යටපත් කළ කුසල් සිත් උපදවා වාසය කිරීම තමයි කරන්නේ. ඒ කියන්නේ සිත් උපදවාගෙන වාසය කරනවා. ඒක දැන දැනම ඉන්ටෙන්ෂනලිම පර්පස්ලිම කළ යුතු කාරණාවක්. එතකොට තමයි මේක හැදෙන්නේ නැත්තම් කුසල් සිත කියන එක ඉබේ අපිට හම්බ වෙන්නේ නැහැ මේ ලෝකයක් එක්ක සම්බන්ධ කරලා ගත්තාම. දැන දැන කළ යුතු කාරණාවක්. තව කතා කළ යුතු දෙයක් නැත්නම් අපිට සාකච්ඡාව අවසන් කරන්නත් පුළුවන් දෙයක් තියෙනවා නම් කතා කරන්නත් පුළුවන්. ඉතින් අද දවසේ අපි ධර්ම සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත්තු ඒ කුසලය අපි හැමදෙනාටම ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා අපි අද දවසේ සාකච්ඡාව අවසන් කරමු හැමදෙනාටම. ත්වන් සරණයි සුබ රාත්‍රියක් වේවා.